අවසරයි මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක වැඩ පිළිවෙල නැත්නම් පොදු කමඨාන් සුද්ධ කිරීමට ආරම්භය ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ ලිඛිත ප්‍රශ්න සභාගත කිරීමෙන් ආරම්භය ලැබලා දෙන විදිහට අපි වැඩමුළු නායකත්වයෙන් ප්‍රියංකයන් ඉල්ලා සිටිනවා අවසරයි ස්වාමින් වහන්සේ අද ප්‍රශ්න 23ක් ලැබිලා තියෙනවා. එන් එකක් ධර්මදේශනාව අදාළව එක ප්‍රශ්නයක් කමටහන් ඉංග්‍රීසියෙන් ලැබිලා තියෙනවා. අවසරයි ස්වාමින් වහන්ස. මම වැඩි වේලාවක් සක්මන් භාවනාවේ යෙදුණෙමි. මම පාදයේ විලුඹේ සිට ඇඟිලි තුඩු දක්වා පොළවේ පතිතවන අයුරු නිරීක්ෂණය කළෙමි. බොහෝ වේලාවක් එසේ සක්මන් කළෙමි. විටක විලුඹ පොළව ස්පර්ශ කරන විට මාගේ හිස තුල යම් දෙයක් ඌවායයි මට දැනුනි. මේ නිසා මා බොහෝ වේලාවක් නිරීක්ෂණය කළෙමි. මෙසේ මාගේ විලුඹේ සිට හිස දක්වාම චලනය වන බව මට වැටහුණි. විලුඹ පොළව ස්පර්ශ කරනවා සමගම හිස අභ්‍යන්තරයේ යම්කිසි දෙයක් යනවා වගේ දැනුනි. උපදේශක් බලාපොරොත්තු වෙමි. මොනික හරියට කෝච්චි පෙට්ටි පේලියක් කෝච්චි පාරක තියෙද්දී අන්තිම පෙට්ටියට කෝච්චි එන්ජින් එක හප්පපුවාම පෙට්ටියෙන් පෙට්ටියට පෙට්ටියෙන් පෙට්ටියට පෙට්ටියෙන් පෙට්ටියට ඒක ශාන්තිකින් කරනවා කියලා එකක් තියෙනවා. ඒ වගේ කුඳුරට පෙළ දිගේම ඒ පය පොළවේ වදිනකොට බල සම්ප්‍රේෂණය කෙලින්ම ඇට්ලස් කසේරුකාව දක්වාම යනවා. එතකොට අපි දන්නවා ඇවිදිනවා කියලා. ඉතින් ඒක එකක්වත් අපි බැලුවේ නැත්තම් පේන්නේ නැහැ. හැබැයි බැලුවේ නැතුවට සිද්ධ වෙනවා. ඉතින් ඒ නිසා සක්මන් කරනකොට බැලුවොත් ඒක නිකන් ඒ බලය ඉහළටම යන හැටි කොඳුරට පෙළෙදිගේ එක එක පුරුක පුරුක ගාණි ක්‍රියාශක්තියක් යනවා. ඉතින් මේක දන්නවනම් අපිට තේරුම් ගන්න පුළුවන් අපි කොච්චරක් විසම බරෝද ඇවිදින්නේ, ඉඳගන්නේ. ඒ බල සම්ප්‍රේෂණය සමබර නම් සෞඛ්‍ය සම්පන්න. ඒ නිසා ඇවිදිනකොට ඒක පිළිබඳව දන්නවනම් පේන්න පටන් අරගනි අපි හැම වෙලාවෙම හැම ඉරියව්වෙම හැම පියවරකදීම පියවර ගැන දන්නේ නැති නිසා අපි ශරීරයට වද දෙනවා ව්‍යාපා ව්‍යායාම සමබර නැහැ. අනිත් එක බරක් උස්සගෙන විදිනකොට ඉස්සර මිනිස්සු බර ඔළුවේ තියාන ගියේ. දැන් කොන්දේ තියාන යන්නේ. ඉතින් ඒකකොට විකෘති. ඔළුවේ බර තියාන ගියා මොකක්වත් වෙන්නේ නැහැ. ඒ නිසා ඒ කොම ක්‍රමවලින් තිබුණේ ස්වභාවික ක්‍රම. දැන් එන්න එන්න වෙනවා. ඒ නිසා සක්මනේදී බරක් ගන්න නැතුව නිකන් පොළවේ ඇවිදිනවා කියන එක ලොකුම ලොකු වාසනාවක්. ඉතින් මේ විදිහට තවත් විස්තර සහිතව දකිමින් සක්මන් කරන්න කියලා කියයි. අවසරයි ස්වාමින් වහන්සේ. මම පර්යංක භාවනාවේ රැඳී සිටියෙමි. ආනාපානය බැලිමි. මම එසේ සිටින විට මාගේ ගෙල පෙදෙස එනම් හිස දෙපැත්තට වැනෙනවා දැනුනි. නමුත් මට නිින්ද ගොස් සිටියේ නැති බව මම දනිමි. බොහෝ විට මාව දෙපැත්තට වැනෙන පැද්දෙන ගතියක් දැනේ. මගේ බෙල්ල කඩා වැටෙනවා වගේ දැනේ. උපදේශක් බලාපොරොත්තු වෙමි. ඔය මේවා දැනෙන එක සතිය තියෙන බවට සතියට ලැබෙන උත්තරයක් විදිහට ගන්නෙ නැත්නම් සතියට ලැබෙන හරියාදුවක් සතිය කරගෙන යන භාවනා කරගන්න බැරි බාධාවත්ද කියන කාරණාව කියනවනම් උපදෙස් දෙන්න පුළුවන්. මේ විදිහට කයේ සිදුවෙන දේවල් දැනීම මට කරන බාධාවත්ද නැත්නම් මගේ භාවනාවට ලැබිච්ච ප්‍රතිඵලයක්ද? ඒක ලියවිලා නැහැ. අන්න ඒක ඇතුල් කරන්න වාක්‍යයට මේ දැනෙන දේ මට කරදරයක්ද නැත්නම් මට ආශිංසනයක්ද කියලා. ඉතින් ඒක අනිත් දවසේ ලියනකොට වார்த்தාවට දාලා ලියන්න ඒක දක්නාසුලෝ භාවනා කරන්න කියලා මේ අදට උපදේශයක් දෙන්න පුළුවන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ මා සක්මණේ යෙදී සිට පර්යංකේ වාඩි වී ටික වේලාවක් ගත වූ විට මගේ ශරීරයේ ඇටකටු පමණක් ඉතිරි වී පෙනෙන්නට විය. හුස්ම රැල්ල නොදෙනී ගියහ. මේ පිළිබඳව උපදේශක් පතමි. ඔය ඇට තියනවාද කියලා දන්නේ කොහොමද? ඔය කාගෙට ඇට සැකිල්ල බලනෝ හිතානේ ඉන්නේ. ඕක ඇතුලේ මේ ඇට සැකිල්ල නැතිව දන්නේත් නැති. හිතාන හිටියොත් පේනවා මොලේ ඇතුළේ මොනවද තියෙනවා වෙන කැවුත්තක් තියෙනවා කියලා පේනවා. ෂුවර්ද උක. ඔය ඉස්කෝලේ උගන්වන සෞඛ්‍ය පාඩමේ තියෙන එකක් හිතාගෙන භාවනා කරන්න. කොයි එක පෙන්නුනත් අර ඉස්සලා කියපෙන්නට වගේ මේක භාවනාවට වාසියක්ද අවාසියක්ද බලන්න. පෙනෙන මොනම දෙයක්වත් වාසියක් වෙන්නේ නැහැ. ඒ පේන දේවල් හරහා මට අරමුණට යන්න පුළුවන්ද සතිය පිටව ගන්න පුළුවන්ද කියලා ඒ කොයි එකත් හරහා විනිවිදින්න උත්සාහ කරන්න නැතු ඕව ගැන කල්පනා කරමින් ඉන්නකො ගමනක් නෑ යන්න වෙන්නේ. ඒ මගේදි මගේදි හම්බෙන හම්බෙන දේවල් ගැන කතා කර කර ඉඳි. ඔය කොයි එක හම්බුණත් ටටා ගියය. ගෞරවනීය ස්වාමින් වහන්සේ ආධුනික යෝගියෙකු වන මට ආනාපාන සතියට හිඳගෙනම සිටීමේදී ප්‍රථම දිනේ ඊටාම අපහසු විය. සිතුවිලි විසිරීම විසිරීම මැද ආස්වාස ප්‍රස්වාස යාන්තම්ෙන් දිස්විය. දෙවන දිනේද ඇත්තෙන්ම ආනාපානයේ සෙවීමට විශාල වෙහෙසක් ගැනීමට සිදුවිය. වරහන් ඇතුලේ හරියට ශ්වාසයේ ඉඳහිට සිදුවෙන දෙයක්සේ. මම නිසලව හිඳගෙන සිටින ශරීරයට අවධානය යොමු කර සංසුන්ව බලා සිටීමට උත්සාහ ගතිමි. එවිට පපුව ප්‍රදේශයේ කුඩා චලනයක් පමණක් හුස්ම ලෙස දැනුනි. හිමිහිට නාසයේ කෙළවරට සිහිය රඳවා තැබිමි. එවිට ආශ්වාසය හඳුනා ගැනීමට නොහැකි වුවත් ප්‍රශ්වාසය නාසිකා අග්‍රයේ ඉහළ කෙළවරින් පිටවි උඩුතොල් කෙළවර වැඩි පිටවිය. නාසයේ කෙළවර සිට පෙනහළු වලට යන එක් වායු ධාරාවක් හඳුනා ගැනීමට නොහැක. මෙලෙස ඊතා අමාරුවෙන් හඳුනාගත් හුස්ම අතර සිතුවිලිද පොකුරු පොකුරු ඇති වී නැති විය. නමුත් ඒ දෙස මෙනෙහි නොකර බලා සිටියෙමි. දෙවන දිනවන විට පපුවේ චලනය දෙස අවධානය පිහිටුවා ආස්වාස ප්‍රස්වාස ලෙස මෙනෙහි කළෙමි. විනාඩි 10ක් 15ක් මද විසිරීමක් තුල හිත එකඟ විය. බාහිර පරිසරයත් ශරීරයත් නොදැනී ආනාපානය සමග එම කාලය ගෙවිනි. භාවනා කාලය තුල සමහර විට ආනාපානය සියුම් වෙමින් අතුරුදහන් වේ. යලි උත්සාහයෙන් අරමුණගෙන මෙනෙහි කළෙමි. සක්මන මුලදී වඩා විඩාගෙනෙන දෙපා වෙහෙස කරන කාර්යයක් විය. වේගයෙන් සක්මනේ යෙදෙන යෝගීන් දකින විට මෙසේ මුලැමැද අග කෙසේ දකින්නේදයි සංකා මතුවිය. නමුත් ඔබ වහන්සේගේ දේශනාවේදී කියවුණු ඇවිදින බව දැනගෙන ඇවිදින්න යන උපදේශ මත ඔසවනවා තබනවා ලෙස මදක් වේගයෙන් සක්මන් කළෙමි. ඉන්පසු වචනෙන් මෙනෙහි නොකර පාද වෙත සිත යෙදෙමි. එය වඩා ඉක්මනින් හා පහසු බව මට දැනිනි. තබන විට යටිපතුලේ දැනෙන රළු ස්පර්ශයටත් ඔසවන හා ගෙනියන විට දනහිස සන්ධියෙන් ඉදිරියට විසිකරන මෙන් එන දැනීම් ඔස්සේම සිත තැබුවෙමි. ක්‍රමයෙන් සක්මන පිළිබඳ කැමැත්තක් ඇතිවිය. පාදයේ යම් යම් ස්ථානවල ඇතිවන වේදනා මෙනෙහි කිරීම තුළින් දුරුවිය. සිත විසිරීම බොහෝ දුරට අඩුවිය. ලනුපැදුරේ ගමනක් දෙකක් එක දිගට සතිය රැඳවිය හැකි විය. දෑස්වලට නිදිබර ගතියක් සමග දෙපා සැප පහසු පොළවක ඇවිදින මෙන් දැනුනි. තවත් සක්මනේ යෙදෙන්නට සිත කැමැති විය. සිදුවී ඇති වැරදි කාරුණිකව පහදා දෙනසේක්වා. ඔබ වහන්සේට සම්මා සම්බුදු සරණයි. ඒක ප්‍රයත්න කෙරුවොත් විතරයි ඔය නොපෙන්න ආනාපානෙ පේන්න පටන් ගන්නෙ. රුචි නැති සක්මන රුචි වෙන්න පටන් අරගන්නේ. ඊට පස්සේ ඒකේ පරිණාමය බලන්න තවත් ඉස්සරහට යන්න ඕනේ. අර අමාරුවෙන් අල්ලගත් ආනාපානෙ ක්‍රමෙන් ආයෙ ගොරෝසු වෙනවා, සිුම් වෙනවා. සක්මනත් එහෙමයි. ඉතින් සක්මන් උපදේශ දෙනකොට නම් කියනවා බඹයක් විතර ඉස්සරහින් බලන්න කකුල් දෙක බලන්න එපා කියලා. මේ දැන් ලියන්න වෙනවා ළඟ එක නයි කකුල් දෙක බලන්නත් එපයි කියලා උපදෙස් දෙන්න වෙනවා. මොකද අර කකුල් දෙක දිහා බලන්නේ සක්මන් කරන්නේ ආයි වේගෙන් යනවා අඩුවෙන් යනවා මොකටද වේගෙන් ගියාම අපිට මොකෝ එහෙමිට ගියාම මොකෝ. ඔය කෙක්කොල්ලෝ සක්මන් කරනවා කෙල්ලන්ගේ කකුල් දෙක බල බල සක්මන් කරනවා. ඕකට සක්මන් භාවනා කියන්න බෑනේ. සමූහ භාවනාදී එහෙම ඇද ඇද ගහතයි. උඹට දීපු ඉදුම උඹ ඵලයක්. ළඟ ඉන්න මිනිහා කකුල් දෙක දිහා මොකටද බලන්නේ? වේගෙන් ගියාම මොකෝ එහෙමිට ගියාම මොකෝ. මේකේ ප්‍රශ්නේ තියෙන්නේ අපිට පේන දෙයක් හොරෝ දැනෙන කිසිම දෙයක් කරදරයක් නොකර ගන්න දන්නේ අපි. තොරතුරු අරගෙන කර්මනේ හිටම ලැබෙන හැම තොරතුරක්ම හැම දැනුමක්ම කටුකොහලක් කරගන්න. වාතයක් කරගන්න. අනා ගන්න. ඒ කියන්නේ පඬිතකම නැහැ කියලා. ඒකට දැක්කට නොදැක්ක වගේ ඉන්න. දැන් සරල භාෂාවෙන් කියනවා. ඒක දිගේ කොහොමද අප්පා මේ මනුස්සයා මෙච්චර හයියෙන් යද්දි මුලැමැදාක බලන්නේ කියලා ලියලා තියෙන එකට මම ස්තුතිවන්ත වෙනවා. මොකද අනික් කටියේ කමට අංශුද්ධ වෙනවා. මෙයාට නම් හිත රිදෙනවා ඇති. අනුගේ කකුල් දිහා බලන්න සක්මන් කරන්න යන්න එපා. උනානේ මතක තියාගන්න අපේ හිතට තියෙන මෙච්චර වැලිමලුක සිල් අරගෙන සක්මන් කරනකොට උනත් අනුන්ගේ කුණු කන්දල් බලනවා. හැබැයි චේතන ප්‍රශ්න විසඳගෙන තියෙනවා. ඒකට ස්තුතියි. මං කියන්න හදන්නේ ඒක නෙමෙයි මේ සක්මන් කරන තොරතුරු රාශියක් ලැබෙනවා. එකම තොරතුරක්පතවත් දාස වෙන්න එපා. කරදර කරගන්න එපා. කතන්දර හදන්න එපා. ප්‍රපංච කරන්න එපා. ඒකට ඇවිල්ලා ඉන්න කියන්නේ දැන්. කද්දාවත් කරදර වෙන්නේ. ඒක දිගේ කතා කරන්න ගත්තොත් අනිවාර්යයෙන්ම සරල භාවය නැති වෙනවා. අවංකකම නැති වෙනවා, සතිය නැති වෙනවා, Tamange වෙන දේ මොකද්ද කියලා නොදැනෙනවා. ඒ නිසා මේකෙන් පාඩම අරගෙන සෙනගක් එක්කම සක්මන් කරන්න. නමුත් අනුන්ගේ දේ තොරතුරු ලැබුණාට දැක්කට නොදැක්කා වගේ ඉන්න, ඇහුණට නැහුණා වගේ ඉන්න, දැනුණට නොදැන්නා වගේ ඉන්න, පණති වුණාට පණති කෙනෙක් වගේ බලාගෙන යන්න. එතකොට Taman ගැන ඉන්ට්‍රඩි විස්තර සහිතව දැනගන්න පුළුවන් වෙයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ මම ගෞරවනීය ස්වාමින් වහන්සේගේ CD එකක් ශ්‍රවණය කිරීමෙන් පසු මෙම මධ්‍යස්ථානය සොයා පැමිණි ආදුනික යෝගිනියෙක්මි. මම අද උදෑසන සක්මන් මළුවේ විනාඩි 3ක් 4ක් පමණ සාමාන්‍ය ගමනින් එහා මෙහා ගොස් පසුව සක්මන අදිෂ්ඨාන කරගෙන සක්මනට මුහුණලා ඍජුව සිටගෙන ඉරියව්වට හිත යොදා වම දකුණ මෙනෙහි කරමින් සක්මන් කළෙමි. විනාඩි කිහිපයකට පසු පාදයේ ක්‍රියාකාරකම් හා ස්පර්ශය පිළිබඳ අවධානය යොමු කළෙමි. යටිපතුල පොළවට ස්පර්ශ වන ආකාරය පළමුව නිරීක්ෂණය කළෙමි. පළමුව විලුඹත් ඊළඟට මාපට ඇඟිල්ලත් හා අනෙත් ඇඟිලිත් ස්පර්ශ වන ආකාරය දෙසට අවධානය යොමු කළෙමි. පොළවේ සින්දු ස්ථාන, රළු ස්ථාන හා උණුසුම් හා සිසිල් සහිත ස්ථාන යටිපතුලට ස්පර්ශ වන ආකාරය නිරීක්ෂණය කළෙමි. ශරීරයේ බර වම් පාදයෙන් දකුණු පාදයට මාරු කරමින් සමතුලිතව ගමන් කිරීමට පාද උපකාර වන ආකාරය කෙරෙහි අවධානය යොමු කෙලෙමි. ඊළඟට ගමන් කිරීමේදී දනහිස නැමෙන ආකාරය, වලලු කර නැමෙන ආකාරය සමගින් ඒවා ගමනට උදව් කරන ආකාරය කකුලේ මස්පෙඩු වල ඇතිවන සුළු වේදනා නිරීක්ෂණය කරමින් දකුණු හා වම් පාද යනුවෙන් මෙනෙහි කරමින් විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. අවසන් අවසාන අවසන මා රූකඩයක් මෙන් විශේෂයෙන් කලාන්ත ගතියක් වැනි තත්වයක් ඇති වී සක්මන් කිරීමට අපහසු තත්වයක් උදා විය. ඊට පසු මා පරයන්ක භාවනාවට තැම්පත් විමි. සක්මන අවසන ඇති වූ මෙම తත්වය සාමාන්‍ය දෙයක්ද? ගෞරවනීය ස්වාමින් වහන්ස මෙය මට පැහැදිලි කර දෙන මෙන් දෙපා නැමද ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට සුඛාපටිපදාවෙන් කෙටි කලකින් උතුම් නිර්වාණ අවබෝධය ලැබේවයි පතමි. කොයි ඉරියව්වක හිටියත් ටික වෙලාවක් යනකොට ඒ වගේ ඒ ඉරියව්වෙන් අපි නගිටවල විසිකොල දාන ගතියක් තියෙනවා. ඒක නිසා සාමාන්‍ය ඉස්කෝලේක පරිච්ඡේදයක් විනාඩි 35යි දීලා තියෙන්නේ. විනාඩි 35ට පස්සේ ටීචර් මාරු වෙන්න ඕනේ, විෂය මාරු වෙන්න ඕනේ. කලාතුරකින් තමයි එක විෂය කරන පරිච්ඡේද දෙකක් එකට දාලා තියෙන්නේ. මොකද අපේ අවධානය තියෙන්නේ යමකට විනාඩි 35. ඊට පස්සේ ඒක කොහොම කෙරුවක්වත් පිස්සු ඇච්ච වඳුරෙක් වගේ එහෙ දුවනවා මෙහෙ දුවනවා. ඒ නිසා කොන්ෆරන්ස් එකක් කරනකොට ටෝක් එකක් දෙනකොට අපි විනාඩි 35ට පස්සේ විශේෂ ප්‍රයත්න කරනවා ඒ මේ දුවන හිත් අල්ල බැඳලා තියාගන්න. තියාගෙන හිටියත් ඇඟේ අමාරුවෙන් තමයි ගත කරන්නේ. ඉතින් ඒක නිසා භාවනා කරගෙන කරන යනකොට ඔය වෙහෙස විනාඩියෙන් දෙකෙන් දැනෙන්න පටන් ගන්නවා. 35 20 වෙනවා 20 10 වෙනවා 10 5 වෙනවා. එතකොට ඒක දරා ගන්න පුළුවන්. මොකද ඒක යනකොට තියෙන ශක්තිය තියෙනවානේ. ඉතින් ඒ නිසා මේක ගොඩාක් කල් කරන්න කරන්න විනාඩි 30කින් 40කින් වෙන දේවල් ඉක්මනට ඉක්මනට වෙන්න පටන් ගන්නවා. ඉතින් ඒ වගේ පුහුණුවක් අපිට මරණ මොහොතේ කරන්න බෑ. වයසට ගියාට පස්සේ කරන්න බෑ. ලෙඩ වුණාම කරන්න බෑ. ඒ නිසා මේ ටික කල්ැතුව කරන්න. කරලා දිගට කරගෙන යනකොට ওই විනාඩි ওই වෙලාවට නෙවෙයි වෙන්නේ ඊට ඉස්සර පස්සර වෙනවා. ගොඩක් වෙලාට ඉන්නේ කල්ැතු වෙනවා. ඒ නිසා ඇහුවට කමන්නේ අත්දකලම මේක පිළිබඳව මම කියන්නේ කවුද කියන එක වටහා ගන්නා සුළුව නැවත නැවත කරලා බලන්න. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. මා ආදුනික ආදුනිකි. කිසිම භාවනා මධ්‍යස්ථානයකට ගිහින් නැත. මා දිවිහිමියෙන් බුදුදහම අදහන අයෙක්මි. මා බුදුන් වඳින වේලාවට සෑම පින් කටයුතු වලදී බුදුසසුනට මාගේ ජීවිතය පූජා වේවා කියා කියමි. මාගේ gedara අයද බුදුදහමට ඉතා ලැබිය. අද ව්‍යාජ බුදුදහම පැතිරෙන නිසා මා සෑමදාම සෑම පින් කටයුතු වලදීම ප්‍රාර්ථනා කළා සිල්වත් ගුණවත් නිර්මල බුදුදහම දේශනා කරන ස්වාමින් වහන්සේ කෙනෙකුගෙන් භාවනා කිරීම සඳහා කමඨහන් ගන්න ලැබේවා කියා. දැන් එය ලැබී තිබෙනවා බව තේරුම් ගියා. මා සක්මන් භාවනාව හොඳින් සතියෙන් කරගත් බව මීට කලින් කමඨහන් වාර්තාවට දැමුවා. මා අද උදෑසන පහට භාවනාව පර්යංකය සඳහා බුදුරජාණන් වහන්සේට নমස්කාර කොට මාගේ ජීවිතයේ බුද්ධ ශාසනයට පූජා වේවා කියා තුන් වරක් කීවෙමි. භාවනාවට භාවනාව මට පිහිටාවා කියාද ප්‍රාර්ථනා කළෙමි. පළමුව ඍජුව වාඩි උනේමි. හුස්ම දෙස සතියෙන් ටිකක් වේලා බලා සිටියෙමි. හිස වැනෙන ආකාරයක් දුටුවෙමි. පසුව ඇඟද සෙලවෙන ආකාරයේ දුටුවෙමි. ඊට පසු කොන්ද හරි කෙලින් පිහිටවා තිබෙනා බව තේරුම් ගියේය. අත්ල අත්ල දෙක නොදැනී ගියේය. කිසිම වේලා සෙලවීමක් නැතුව තිබුණේය. පහට පර්යංකයට වාඩි වූ පසු ඇස් ඇරියේම නැත. වෙනදා මෙන් කිසිම අපහසුතාවයක් වේදනාවක් නොදැනුණු අතර සමාධි පිළිමයක් මතක් විය. ඉදිරියේ තිබෙන බුදු පිළිමය දෙස මනසින් බැලුවෙමි. මා සිටිනා ආයුරුද මනසින් බැලුවෙමි. කය නොසෙල්වී තිබුණි. හිත නොසැලී හිස්ව තිබුණේය. සීනුව නාද විය. සෙමෙන් ඇස් ඇර පාදය පොඩි වෙනසක් සමග තද ගතියක් තිබුණි. එය සිටගත්තාට පසු නැති විය. මට වෙනදාට එක ඉරියව්වකින් භාවනාව අවසන් වනතෙක් සිටීමට නොහැක. ගෞරවනීය ස්වාමින් වහන්ස මට සාමා වී මේ පහදා දෙන සේක්වා. ඔබ වහන්සේට ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් අමා නිවන අවබෝධ වේවා. තෙරුවන් සරණයි. මේක අටුවාවේ සඳහන් කරලා තියෙනවා උලන් වදින පිට්ටනියක් මැද පහනක් පත්තු කිරුවොත් කොච්චර පහන් දැල්ල සැලෙනවද ඒ වගේ හිතේ කෙලෙස් තියෙන තාකල් සැලෙනවා ඉතින් බුදුරජාණන්සේ සඳහන් කරලා තිනවා යතින්ද කීලෝ ඉන්ද්‍ර කීලයක්සේ හතර පැත්තෙන් එන දිශාට නොසැලෙන සත්පුරුෂයාගේ හිත අෂ්ටෝක ධර්මයේ සැලෙන්නේ නැහැ නිසා භාවනා හරියනවනම් කයෙන් පේනවා ඒක තමන්ගේ කය හොඳට භාවනා මිසින්ම හදලා දෙනවා ඇද වුණොත් බෙල්ල බරක් හරියට කොඳු වැට පෙළ උඩ බෙල්ල කෙලින් තියෙනවනම් බෙල්ල බරක් වෙන්නේ ඒක නිසා අපේ කරන හැම මානසික චංචලයක්ම, කයේ කම්පනයක්ම, චංචලයක්ම කෙලෙසයක් කියලා ආනන්ද සප්පයි සූත්‍රය දේශනා කරලා තියෙනවා. කොයි වෙලාවක හරි හිත උලන් අදින්න තෙන්දපත් වෙන පහන් දැල්ලක් වගේ උඩට කෙලින් හිටිනවනම් ඒක තමයි සෞඛ්‍යයට හොඳ මේක. ඒක මානසික සෞඛ්‍යයටත් හොඳයි, කායික සෞඛ්‍යයටත් හොඳයි. ඒක නිසා භාවනාදී අන්තිමට අපි ඉගෙන ගන්නෙ මේ ඉරියව්ව පවත්වන එක තමයි. හතර ඉරියව්වේම ඉරියව්ව පවත්වනවා නම් නිවන් දැක්කා වගේ. ඉතින් ඉඳගෙන ඉන්නකොටත් ඉරියව්ව හරියට පවත්න්නේ නැත්නම් හිතකදී ඉන්නකොටත් ඉරියව්ව පවත්න්නේ නැත්නම් කායික මානසික රෝග එනවා. ඒෂයගේ ප්‍රශ්නයක් නැහැ. කොච්චර තිබුණත් ප්‍රශ්නයක් නැහැ. අද ඉඳලවත් කායට ප්‍රේම කරන්න. ඉඳගෙන හරියට ඉඳගෙන හොඳට බලන්න ආභෝග කරලා මම පට්ටල වාඩි වෙලා ඉනවාද කියලා. ඒත් ඇති. මේ අපි දවසකට කඹරන කැඹිරිල්ලත් එක බලනකොට අදින බරත් එක බලනකොට මේ කය පට්ටල කරලා කය ඉන්න ඉඳ දුන්නත් ඒ බුදුහාමුදුරුවෝ හින්දා නිසා අපිට පුළුවන් නම් අපි හීයක් කාණ්ඩයයි කුඹරක් කොටණ්ඩයයි ගහක් නගින්නයයි පීනණ්ඩයයි. ඒ තරම්ම කයට වද දෙනවා. බුදු කෙනෙක් ලෝකේ පහළ වෙච්චාම පෙරපිනට පොඩ්ඩ වාඩි වෙන් කියලා කියනවා. ඒ නිසා හොඳට පටල වාඩි. ඇවිදිනකොට හොඳට කඳ කෙලින් කරලා හොඳට බලන්න කඳ කෙලින් තියනවාද? ඔච්චරයි නිවන කියන්නේ. ඔච්චරමයි නිවන කියන්නේ වෙන මොකක්වත් නැහැ. කවුරු හරි හිතනවා මේ බුදු රැස් වෙයි දෙයි 18 රියන් වෙයි උඩයයි. ඒ වෙනම කුඩු ගහන්න. එතකොට ඔක්කොම වෙනවා. ගංජා ටිකක් ගහපුවම ඔක්කොම වෙනවා. මේකේ මොන මොන මායාවක්වත් නෑ. Taman හිතේ හිතගෙන බව දන්න. හරිම සරලයි. ඉතින් බෞද්ධයා විතර මේක කාපු જાතියක්. හිතා ගන්න බෑ. බෞද්ධ පුදුමාකාර දෙයක් හිතාගෙන භාවනාව කියලා. මොනවදෝ ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන භාවනාව කියලා. මේ ඉඳගෙන ඉන්න බව දන්නවා කිව්ව අයියෝ ඕකත් දෙයක් දප්පා භාවනා කරන්න ඕනද ඒක දැනගන්න කියන. කරලා බලන්න උන්ටටම භාවනා හරිය වෙලා බලන්න අර ඉඳ ගැහුවාගේ හිතිරු. ඉතින් ඒක භාවනාවෙන් කරන දෙයක්ද කෙරෙන දෙයක්ද කියන එක වෙනම ප්‍රශ්නයක්. කෙරෙනවා නම් තමන් හරියට ඉඳගන්න ඉරියව්වේ හරියට ඉඳගෙන ඉන්න පුළුවන් නම් භාවනාවේ දියුණුවක් හිටගෙන ඉන්න ඉරියව් හිටගෙන ඉන්න පුළුවන් නම් භාවනාවේ දියුණුවක් ඇවිදින වෙලාවේ ඇවිදින බව දන්නවනම් භාවනාවේ දියුණුවක් ඉතින් මේ වගේ වුණාට පස්සේ කියන්නේ මේ එදා යම් වෙලාවක ඉරියව්ව ඉද්ද ගැව්වගේ හිටපු වෙලා තියෙන අන්න එදා පටන් ගත්ත ක්‍රමේ එදා පටන් ගත්ත දිශාව එදා පටන් ගත්ත වෙලාව එදා පටන් ගන්න ඉස්සෙල්ලා මොනවද කෙරුවේ කියන ටික අමතක කරන්න එපයි කියනවා රහත් වෙනකම් ඒක නැවත නැවත සපයලා දීලා කයට කයේ සම්බර භාවය ගන්න කියන්නේ ඒක නැත්තම් මොන්නම දිනුවක්වත් බලාපොරොත්තු වෙන්න එපා. ඒක බුලින් තද්දට ගන්න එපා. කොතනින් හරි පටන් ගන්න. පටන් ගන්න බලන්න ඉඳගෙන ඉන්නකොට ඉඳගෙන ඉන්නවා. අන්නේ ටික සමතුලිත සමබර කරගෙන දෙනවනම් ඒක නිහඬ බණක් වෙනවා. මේ බුදු පිළිමයක් අර වෙන මොනම ආගමක පිළිමයක්වත් දැකලා තියෙනවද සන්තෝෂයෙන් ඉන්න එක. මිනිඔල් කටු ඇරගෙන, සෙන්කෝල තියාගෙන, ත්‍රිශූල තියාගෙන, කුරුසේ යන කාලා අඬා වැටිලා. මේක මොකුත් නැහැ නේ බලන්නකො බඩ පිරනවනේ දැක්කා. හැබැයි කියන්නේ දුක්ඛ සත්‍ය ගැන. පළවෙනියම කියන්නේ දුක්ඛ සත්‍ය ගැන බොහොම ලස්සන ජීවත් වෙලා ඉන්නේ. යනකොටම ඕන කෙනෙකුට hina වෙලා ඉන්නවා ඉස්සරහට වෙලා. උන්න අපේ දරුවචන් වහන්සේ. එතන Tamanටත් ඕන නම් මේ ධර්මයේ තේරුම් ගන්න ඉඳ ගන්නකොට පට්ටලව වාඩි වෙයි. හිට ගන්නකොට හිටගෙන ඉන්නේ ඒකලේ පට්ටලේ එනකොට දැනගන්න අන්න සතිය හරි. ඒ බව දන්නේ නැත්නම් ඒත් සෝරි තමයි. එහෙම පට්ටලේ වෙලත් දන්නේ නැත්නම් සෝරි. දැනගත්තත් මේක හොඳට අහගන්න. දැනගත්තත් වார்த்தාවට ලිව්වේ නැත්තම් සෝරි තමයි. ඒ නිසා පට්ටල වෙන්න ඕනේ, පට්ටල වෙච්ච පට්ටලේ දැනගන්න ඕනේ. මේක වාර්තා කරන එක තමයි එකම කමඨාන් සුද්ධ කිරීම කියලා දැනගන්න ඕනේ. ඒතකොට මටත් නිකන් ජොලියක් එනවා. අපි යනවා ඊගා ප්‍රශ්න. අවසරයි ස්වාමින් වහන්සේ. 1. මම පර්යංක භාවනාව වඩමින් සිටියේදී මට හොඳින් ආනාපානය දැනුනි. මෙසේ ටික වේලාවක් මට ආනාපානය දැකගත හැකි විය. ඉන්පසු මට ශරීරය තුල සිදුවන විවිධ සෙලවීම් දැකගත හැකි විය. මෙසේ ශරීරයේ අභ්‍යන්තරයේ දෙස බලා සිටියේදී මගේ ගෙල කඩා වැටෙනවා වගේ දැනුනි. මාව කුඩාවට පෙනිනුයි. ටිකෙන් ටික මාව මිටිවන බවක් දැනුනි. උපදේශක් බලාපොරොත්තු වෙමි. දෙක මම සක්මන් භාවනාව වඩමින් සිටින විට මට পায় තබන විටත් ඔසවන විටත් ගෙන යන විටත් পায় තුල සිත තබා ගැනීමට හැකි විය. බොහෝ අවස්ථාවල මට තද ගතියක් දැනුනි. එමෙන්ම මගේ පතුලට ඉදිකටු වලින් අනිනවා වගේ දැනුනි. උපදේශක් බලාපොරොත්තු වෙමි. පෙරුවන් සරණයි. පළවෙනි ප්‍රශ්නේ හෝ දෙවෙනි ප්‍රශ්නේ ඒ ශරීරේ පුංචි වෙනවා, කියනවා, බෙල්ල කඩා වැටෙනවා, ඉදිකටු වයින්නවා වගේ දැනෙන තියෙද්දි පළවෙනි කොටස නම් මම ඉඳගෙන ඉන්න බව දන්නවනම් දෙවෙනි කොටස මම ඇවිදින බව දන්න ඔච්චර සතිය කියන්නේ. ඒකට කිවිද කෙනහිලි එනවා. ඒ කොයි එක ආවත් සතිය පාවා දෙන්නත් එපා. ඉරියවට යන්න තියෙන පාර අවුර ගන්නත් එපා. ඇහිරෙන්නේ ඇත්තටම කියනවා. අන්න ඒක හරියට වාර්තා කරන්න පුළුවන් නම් මගේ බෙල්ල මම පුපාත් වෙන මට තේරෙනවා. මම පුංචි වෙනවා වගේ තේරෙන. ඒත් මම ඉඳගෙන ඉන්න බර මට වැටුණා කියන වාර්තාව ලියවිලා නැහැ. මම ඇවිදිනකොට කකුල් දෙකට කටු වෙනවා වගේ තේරෙනවා. ඒත් මම ඇවිදිනවා කියන මට පුළුවන් වුණා කියන එක ලිව්වනම් එතකොට මේක සාධනීය ජයග්‍රහී ලියමනක්. නැත්තම් නිකන් බාගෙට තැම්පිච්ච අලයක් වගේ කටු ඇනුණා. එතකොට සතිය තිබ්බද නැද්ද? එහෙම නැත්නම් ඒක තියෙද්දි මට දිගට ඉදිරියට යන්න පුළුවන් වුණාද බැරිද කියන එක ලියන තරමට ආවනම් අර වෙච්ච දේ සමාදන් වුණයි කියලා කියනවා. සමාදන් වෙච්ච දේ ඉදිරිපත් කිරීම දාන්න. එහෙම නැත්නම් නඩුව පරාදයි. ඒ බුරුමි ස්වාමීන් වහන්සේ කියනවා අංක ගණිතම ගාණක් හදලා උත්තරේට ඉරි දෙක ගැහුවේ නැත්නම් ලකුණු අඩු වෙනවා. මොකද බලන එක නදන්නේ නැහැ මේක උත්තරේ කියලා. තාම සුළු කරමින් ඉන්නවද දන්නේ නැහැ. හරියට උත්තරේ ආවනම් උත්තරේට ඉරි දෙකක් ගහපුවාම ඒකට ලකුණු දෙන කට්ටියට ඕනේ ගාණක් දෙනවා. ඒ ඉරි දෙක ගැහුවා ඒක ඉවරයි ගාණ. ලකුණු ඒකට එක්සැමිනක් දානවා ලියපෙකනක් දානවා ගාණ හදලා ඉවරයි. මේක ඉවර නැහැ. අතන කටු වෙනවා මෙතන පුංචි උනා කියලා කිව්වට ඔබ වල්පල් හැල්ලක් වෙනවා මේ තියෙද්දි මට සතිය පවත්වන්න පුළුවන් වුණාද කොහොමද දන්නේ අන්නේ කාරණා දෙක තිබ්බනම් භාවනාවේ 50ක් වැඩ ඉවරයි ඒ ටිකත් වාර්තාවට ඇතුල් කරන්න කියලා අපි යනවා ඊගා ප්‍රශ්න නමෝ බුද්ධාය පින්වත් ගරු ස්වාමින් වහන්සේ අවසරයි පර්යංක භාවනාව මට පළමුවෙන්ම අත් දෙක කළු ගලක් වගේ බරට දැනුණා නාස්පුඩු දෙකෙන්ම වාතය ඇතුල් වෙනවා පිට වෙනවා හොඳින්ම තේරුණා. පසුව කන් දෙක රත් වෙලා මුළු ඇඟම රත් වුණා. හිසෙන් දහඩිය ගැලුවා. මුළු ඇඟෙන්ම දහඩිය ගලනවා දැනුණා. පසුව මුළු ඇඟම සිසිල් වෙලා සැහැල්ලුවක් දැනෙන්න ගත්තා. කකුල් දෙකෙහි අත් දෙකෙහි මුහුණේ කූඹි නලියනවා වගේ දැනුණා. දැනුණා දැනුණා කිය කියා එය අමතක කළා. සමහර වෙලාවට හුස්ම ඇතුල් වෙනවා පමණයි පමණක් වගේ දැනුනේ. දකුණු නාසයෙන් තමා හුඟක්ම වාතය ඇතුල් වුණේ පිට වුණේ. මට පහදා දෙන්න. ඔබ වහන්සේට පින් සිදු වේවා. තෙරුවන් සරණයි. ඔබ මේ ටික තියෙද්දි දිගට යන්න පුළුවන් නම් ඒ කොයි දකුණෙන් ගියත් වමෙන් ගියත් තමන්ගේ සතිය දිගට පවතිනවා නම් ඒක තමයි අපේ මේ භාවනා තියෙන සෙල්ලක්කාරකම. ඉදිරියට මොන බාධාවක් ආවත් දී යටින් ඉදර ගෙනියන කෙනෙක් වගේ සති ධාරාව ගෙනියන්න ඕන. කඹේ විදින කෙනෙක් වගේ වැටෙන්නේ නැතුව මේ සති ධාරාව ගෙනියන්න පුළුවන් නම් අපායට ගියත් යම රජුර පොඩ්ඩක් අයින් වෙලා ගියා ඔයා මෙතන ඉන්න මං යන්නම් කියලා. ඔය එන්නේන දේට චර්චුරු ගන්න කට්ටිය ආවනම් අර යම පල්ලිකට බාර දෙනවා ඔළුවෙන් හිරවලා බස්ස පැත්තේ ලෝදියක් කරපන් කියලා. වැඩක් නැහැ නේ මේ නිකන් චර්චුරු ගන්න කට්ටිය. චර්චුරු ගන්න එපා. මේ තියෙද්දිත් මට සතිය පවත්වන්න පුළුවන්. ඒකට ලෝදිය බිව්වත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඔය බොන කට්ටිය ලෝදියට වැඩි අපම ඔය බොන දේවල් කවදාකවත් මොහොත් වෙන්නේ නැහැ. සැරවීම බොන අයට ගාලල්ල. ඒ වගේ කොයි දේ ආවත් භවනාදී වාර්තා කරන්න බෑ චෝදනා ස්වරූපයෙන් වාර්තා කරනවා නම් ආඝාත පටිවිනි. චෝදනා ස්වරූපයෙන් මේක වෙච්ච දේ වෙච්ච හැටියට බලනවා. ඒ අතරමැද කියනවා මට සතියක් තිබුණා. ඉරියව්වක් තිබුණා. මට මේ දේත් ආවා. එතකොට ආඝාත පටිවිනියක් වෙනවා. එහෙම නැතුව මේක නිසා මේක නිසායි මේක නිසායි කියලා නුරුස්නා ගතිය සහිත තියෙනවනේ ඒක ආඝාතයක් වෙනවා. ආඝාතය කියන්නේ ඊට ඊට ඩුඟක් දරුණු දෙයක්. නමුත් මේ නුරුස්නා ගතිය තියෙනවා. ඒ නිසා වාතාව කියවිලා බලන්න මේක පැංගිරි රහද තියෙන්නේ මේකේ ඇඹුල් රහද තියෙන්නේ මේකේ දීත්‍ර රහද තියෙන්නේ කියලා. එහෙමනම් මතක තියාගන්න භවනා ප්‍රතිඵලය පිළිබඳව නුරුස්නා ගතියක් තියෙනවා. මේක මිහිරි රස තියෙනවා නම් එහෙනම් මේක භවනා ප්‍රතිඵලයක් වෙනවා. ඉතින් ප්‍රතිඵලයක් වෙන නොවන ගතිය Tamange සප්පුරුස සප්පුරුසකමිටි. ලියන තාලෙන් අහගෙන ඉන්න එකට කියත හැකි මේ එපා වාහයට හොදි බෙදනවා වාගේ ලියලා තියෙන තාලෙන් පේනවා සමහරලාට මොන්න භවනායේ දේ ආවත් ඒක වාසියට හරව ගන්න දන්නේ නැහැ. වාසියට හරව ගන්න දන්නවනම් යම ලෝකෙට ගියත් බය වෙන දෙයක්වත් නැහැ. ඒ නිසා මේ අතරතුර සතිය තියෙන බව තැන් තැන් වල මේක ලියවිලා තියෙනවා. අනිත් දවසේ ඒක තේමාව කරගන්න. මට මේ මේක දැරි තියෙද්දි මට ඉරියව්වට යන්න පුළුවන් සතිය තියෙනවා. අන්න ඒක තව ඉස්සල් ලියුමටදී මේකේ යම් යම් තැන් වල සතහන් වෙලා තියෙනවා. අන්න ඒක තවත් ප්‍රකට වෙන විදියට හැකි සංඥාවෙන් තොරතුරු ලියන්න ඉගෙන ගන්න. ඒතර ලෝකේ තියෙන ලස්සනම රචනෙ, సౌందర్యාත්මක රචනෙ ලියන්න පුරුදු ගරු ස්වාමින් වහන්සේ මා පර්යංක භාවනාව සිදු කරන විට මාගේ සිතට සැහැල්ලුවක් වගේම ආස්වාස ප්‍රස්වාස එකවරම නතර වී ශරීරයේද කිසිම බරක් නොදැනුණු අතර හිතට හරි සතුටක් ඇතිවිය. එහෙත් එය විනාඩි 3-4ක් පමණ කාලයක් පමණක් තිබුණේ. යලි එම தത്വයට එන්න උත්සාහ කළත් නොහැකි විය. මෙසේ වීමට හේතුව පැහැදිලි කර දෙන්න. ස්වාමින් වහන්සේ, තෙරුවන් සරණයි. හොඳට ආස්වාසය යනවනේ ඒක ආස්වාදයක් වෙනවා. ආස්වාසේ ආස්වාදයක් වීමල කියනවා beautiful breathing කියලා. ඉතින් ඒක කරගන්න නම් ඒක දිහා හොඳට බලන්න ඉන්න ඕනේ. සිද්ධ වෙන දේ දිහා බලලා මලක් පිපෙනවා දිහා බලා ඉන්නවා වගේ, ඉර පායනවා දිහා බලා ඉන්නවා වගේ, හඳ පායනවා දිහා බලා ඉන්නවා ඒක ලස්සනයි. ඒක පිටිපස්සේ එලවන්න ගත්තොත් හරියන්නේ ඔය කිල්ලෝ යාලු කරගන්න යනකොට කියනවා එලවන්න යන්න හොඳ නැහැ කියලා. දැන් බලලා නතර වෙන්න කියනවා. ඒකට ඇහැ දෙනවා නම් කිල්ලේ යාලු. එලවන්න ගියා මට ඔක පාඩම ඉගෙන ගන්න බැරි වුණා. කීප දෙනෙක් මට ඒ දවස්වල ඇවිල්ලා පොත් ගෙනත් දුන්නා මෙන්න මෙහෙමයි මචං මේක කරන්න කියලා. හරි ගියේ නෑ. ඒ වුණාට දැන් හරි ගිය කෙනෙක් වගේ මම කියනවා පඬිතයා වගේ. ඇත්තට මට හරි ගියේ නෑ. ඉතින් ඒ නිසා මට අනේ අර බියුටිෆුල් බ්‍රීතිං එන්න කිව්වොත් ඒක කෙල්ල ගණන් උසනවා. දැක්කේ නෑ වගේ ඉන්න එකයි තියෙන්නේ. එතකොට ඔයාට අර කොහොමද මේක කොහොමද කියලා ඔන්න මුකුළු කර කර එන්න පටන් ගන්නවා. ඉතින් ඒ නිසා ආයෙසරයක් එන්නකම් කරන්න තියෙන දේ කර කර නෑ වුණා වගේ නොදැක්කා වගේ ඉන්න කියනවා. මේ ගෑනු අයට හොඳ නෑ මම මේ කියන කතාව. ඉතින් මන් දන්නේ කොල්ලන්ගේ පැත්ත විතරයි. දැන් මම කොල්ලෙකුත් නෙවෙයි නාකියා. ඒ වුණාට ඕක තමයි ওই භාවනාවටත් කියන්න තියෙන්නේ. එන්න අරින්න හැබැයි ඉල්ලන්න නම් එපා. ඉල්ලුවොත් කචා. ගෞරවනීය ස්වාමින් වහන්සේ මේ දින දෙක තුන තුලදී මගේ සිත බොහෝ ලෙස සංසුන් කර ගැනීමට මට හැකිවිය. විවිධ වෙනත් අරමුණු නිසා සිත විසිරී ගියත් නැවත අරමුණ දෙසට සිත ගෙන ඒමට මම උත්සාහ ගතිමි. සක්මන් භාවනාව පාදයේ පොළවේ ස්පර්ශ වෙන විට දැනෙන වෙනස්කම් දෙස සිත යොමු කළෙමි. ටික වේලාවකට පසු සිත සංසුන් වී ඇස් බර ගතියක් දැනෙන්නට විය. විවිධ අරමුණු පැමිණියත් එය නැති වී යනවා මම දිටිමි. පර්යංක භාවනාව. සක්මන් භාවනාවෙන් පසු පර්යංක භාවනාවට හිඳගත් විට ආස්වාස ප්‍රස්වාසය දෙසට සිත යොමු කළෙමි. ටික වේලාවකින් පසුව ප්‍රස්වාසයේ පමණක් දිටිමි. ඉන්පසු එයත් නැති වී ගොස් හිස් අවකාශයක් ලෙස සිතට දැනුනි. නමුත් මෙසේ සිටියේදී ඊටාම අලසකමක් සහ කම්මැලි ගතියක් සිතට දැනෙයි. මෙලෙස දැනීමේදී භාවනාව ඉදිරියට කරගෙන යාමට මදක් අපහසුය. යම් දෝෂයක් තිබේ නම් නිවැරදි කර නැමෙන් ගෞරවයෙන් යුතුව ඉල්ලා සිටිමි. තෙරුවන් සරණයි. අයියත් මම මේ කියන්න උත්සාහ කරා අදත් මතක් කරනවා ඒක සැරයක් දෙසරක් කියවට උඟක් අමාරුයි අල්ලගන්න. නමුත් මේ කියමනෙන් තමයි කවදා හරි තේනේ යම් වෙලාවක Tamange මූල කර්මත්තාන ආනපානේ මූණට මූණ දාලා තිබ්බනම් ඒකේ ඒකේ පරිණාමේ විපරිණාමේ දකින්න තුක සියුම් වේගනේ යනකොට නිකම්ම කම්මැලිකමක් එනවා. එපා විචිකතියක් එනවා. නීරස ගතියක් එනවා. එතකොට යෝගාවචරය මේ නීරස ගතිය එනකොට ආනපානේ කොහොමද කියලා කවදාවත් බලන්නේ නැහැ. එයා මේ නීරස ගතිය ලොකු දෙයක් කරගෙන එක්ක නිින්දට වැටෙනවා. නැත්නම් හයියෙන් හුස්ම ගන්න හදනවා. එහෙම නැත්නම් වෙන දෙයකට හිත යනවා. මේ නිදිමත එන්නේ ආනපානේ ගෙවිගෙන යනකොටයි. මම මේ ගෙවීම දිගේ යන්න ඕනේ. ක්ෂය වීම දිගේ යන්න ඕනේ කියලා ඒ වෙලාවේ ආනපානෙම බලන්න පුළුවන් නම් නිදිමත ගතිය පෙර නිමිත්තක් වෙනවා. කෙලස් නැති වෙන බවට. නීරස භාවය කියලා කියන්නේ රසය කියන තෘෂ්ණාව නැතිකම. රසයේ තියෙන තැන තෘෂ්ණාව තියෙන තැන තමයි සංසාරෙට බැඳෙන්නේ. මේ සංසාරයෙන් ගැලවෙන තැන. ඉතින් අපි ඒකට වෛර කරනවා. භවනා කරලා ලැබෙන මේ එපා වෙන ගතියට කියන්නේ විරාගය කියලා, බුද්ධිකලාව කියලා, විවේකයේ කියලා, විශ්‍රාමයේ කියලා. මේක නොදැනිච්ච කෙනෙක් මේ සබාවේ කවුරුත් නැහැ. මේකට කිව්වට තේරෙන්නේ නැති නිසා භාවනා ස්වභාවතාවෙන් කියනවා අනිත් දවසේ භාවනා කරනකොට කම්මැලිකම එයි ඒකට ලෑස්තිලා යන්නේ එතකොට කම්මැලිකම තවදුරටත් කම්මැලිකමක් නෙවෙයි. ඒකට ලෑස්තිලා ගියොත්. අන්න ඒකට කියනවා අප්‍රමාදී කියලා. මේ කම්මැලිකම එනකොට පමා වෙන්න එපා. ඒක දිහා හොඳට ලෑස්තිලා යන්න. එතකොට ඕක මේ නපුරක් වෙහසක් විදියට නෙවෙයි දකින්නේ. භාවනායේ ඉදිරියට හම්බෙන පෙරණිවිතක් හැතපොන් කණුවක් විදියට. ඒ නිසා අනිත් දවසේ යනකොට මේ නීරසකම කම්මැලිකම අරමුණු කරන්න පුරුදු වෙන්න බලාපොරොත්තු යන්න ආවොත් ඒක භාවනායේ දියුණුවක් විදියට සලකලා ඒක තුලින් ආනාපානෙ බලන්න පුරුදු වෙන්න කියලා කියනවා. තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමින් වහන්සේ. අලියෙම පර්යංකයට ගියෙමි. ශරීරේ පුරා සිසිලසක් දැනුනි. නාසිකා අග්‍රයට සිත යොමු කළෙමි. හුස්ම දැනුනේ නැත. මිනිත්තු 10කට පමණ පසුව කම්පනයක් හෘදය ආසන්නයේ මතුවිය. තව කම්පන මතුවේයයි අවධානය යොමු කළෙමි. මුල් කම්පනය තරමක් කෙටි විය. ඊළඟ කම්පනය තරමක් සෙමෙන් අවකාශයෙන් ආරම්භ වී සෙමෙන් ගමන් කර හෘදය ආසන්නයේ ආසන්නයේ අවකාශයේ අවසන් විය. එතෙන් සිට සෙමෙන් සිදු වූ කම්පනවල ආරම්භය හා අවසානය පැහැදිලිව දැర్శණය විය. ශරීරයේ දෙපසට පැද්දෙනු දැනිනි. මේ කම්පන නාසිකා අග්‍රයට සම්බන්ධ බවද දැනුනි. ඉන්පසු දිගු කම්පනයක් කම්පනයේ ඇතිවීම නැතිවීමද ආස්වාස ප්‍රස්වාසයේ ඇතිවීම නැතිවීමද එකක්සේ පැවති මිනිත්තු 10ක් පමණ පැවතුණි. ශරීරයට සහනයක් විය. කිසිදු අපහසුතාවයක් නොවිය. ඉන්පසු යටිපතුලෙන් ආරම්භ වූ සියුම් කම්පන ධාරාවක් ක්‍රමයෙන් දණහිස් දක්වාද මිනිත්තු 5කට පමණ පසු ශරීරයේ ඉහළ කොටස දක්වාද පැතුරුණි. මිනිත්තු 45ක් පමණ සිටියෙමි. මෙයින් පසු සිදු වූ පරයන්ක සියල්ලේම හිස පිටුපසින් කම්පන ආරම්භ විය. කම්පන ධාරා ශරීරය තුල ගමන් කරනු දැర్శණීය විය. මේ සිදුවීම් පිළිබඳව උපදෙස් පතමි. ඔබ වහන්සේට දීර්ඝායුෂ ලැබේවා. ඉදිරියට යෑමට මාර්ගය පෙන්වා දුනු මැනවි. අනිත්‍ය සියලු සිදුවීම් විපරිණාමයට පත්වන බවද පැහැදිලිව දැర్శණීය විය. මේ කම්පන චංචල දැනෙන සාකල් සතිය තියෙනවා. ඒ කොයි පැත්තෙන් පටන් ගන්න කොයි පැත්තට ගිහිල්ලා කොයි පැත්තෙන් නතර වෙන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා ඉන්නේ ඉරියව්වේ කොතනක හෝ මැරිලා නැති බවට ඕක තමයි ලකුණ. නිින්ද ගිහිල්ලා නැති බවට ඕක තමයි ලකුණ. ක්ලාන්ත වෙලා නැති බවට ඕක තමයි ලකුණ. ආස්වාද ප්‍රසආස වෙන්න පුළුවන්, පිම්බි මැක්ලි වෙන්න පුළුවන්, කම්පන චංචල වෙන්න පුළුවන්. කොයි දේ වුණත් ඒක වර්තමානයේ අස්පනා පිට වෙන දෙයක්. ඒක නිසා මේක ඇයි කියලා අහන්න ගියොත් ඒකට නපුරකමක් කිරුවා වගේ. ඇයි කියන වචනේ නාස්තික වචනේ. වෙන්නේ මොකද්ද කියලා බලන්න. ඇයි කියලා අහන්න අයිතියක් නෑ අපිට. සිදුවෙන දේ බලන්න කියලා නෙදී. ඒක නිසා දැන් වැඩේ පටන් අරන් තියෙනවා. දවසේ උදේ නැගිටපුවාම පැය කීයක් කොයි ඉරියව්වෙත් මේ කම්පන චංචල ගතියට මැරෙල නැති ගතියත් එක්ක ජීවත් වෙන්න පුළුවන්ද කියලා බැලුවොත් අනුන්ගේ කුණු කන්දල් හොයන්න වෙලාවක් නෑ. හිතේ කෙලෙස් නෑ. මේක හොඳටම හොඳ සාතිකයක්. හිතේ කෙලෙස් නෑ. ඒ නිසා මේක Tamanට යන්න පුළුවන් තරම් උපයන්න පුළුවන් දෙයක් පුළුවන් තරම් බලන්න මේ මාත් එක්ක මම මම දැන් මෙතන. මේ කම්පන චංචලයට හිත දාගෙන ඉන්න පුළුවන් නම් අපිට මේ පිරිසුදු චිත්ත ප්‍රවෘත්තියක් නූපන් කෙලස් නොයිපද වීමේ හැකියාවක් තියෙනවා. තව පොඩ්ඩක් ඉස්සරහට ගියාම තබ්බ පාපස්සා කරනම් කියන එක තේරෙනවා. මේක පටන් ගන්න තැන. මේක කරන තාක්කල් කෙලස් නැහැ කියලා මතක තියාගන්න. ගෞරවනීය ස්වාමින් වහන්සේ පළමුවෙන්ම වහන්සේලාට වහවහ චතුරාර්ය සත්‍ය අවබෝධ වේවායි පතනවා. මේ කරන උතුම් මෙහෙවරට හුස්ම රැල්ල දැනි දැනි සිත ඒකාග්‍ර වුණා මට වසර දෙක තුනකට පෙරදී. වේදනාකාරී අවිවේකී කාලයක් පසුගිය වසර දෙක තුනේ භාවනාව මගහැරුණා ඒ නිසා. කොතෙක් උත්සාහ කළත් දැන් හුස්ම රැල්ල දැනෙන්නේවත් නැහැ. සිතේ විසිරීම නවත්වන්න අපහසුයි. අපහසුයෙන් හරි මේ දින පහ ආවෙත් නැවතත් මගේ සිත සමාධි ගත කර ගැනීමේ උතුම් සතුටින් එක් දින දෙකමාරකුත් ඉවර වෙද්දී ඒත් දින දෙකමාරකුත් ඉවර වෙද්දී හරි වේදනයි මගේ උත්සාහය අසාර්ථක වේවිද කියලා. සක්මන් කළත් කිසිම වෙනසක් නැහැ. සිත විසිරීලා නිතරම. මේ උතුම් මෙහෙවරට සහාය දෙන සැමට නිර්වාණ සුවයම අත්වේවා. ඒ කියන්නේ සක්මණේදී හිත විසිරී යන උතුම් මෙහෙයට සහයෝග දෙන කට්ටිය තමයි කියන්නේ. ලියුම පුරාම චරිචුරු ගාලා අනේ මේ උතුම් මෙහෙ කරන ඔබ වහන්සේ නිවන් දකීවා නැත්තම් කියන්න දෙන අනේ ඔබ වහන්සේටත් මේ විදිහටම සක්මනේ හිත විහිරියාවා. එහෙම තමයි පව්. ඒ නිසා ඒ අතීත මතක පැත්තකට දාන්න මේ දවස්වල කරපු හොඳම පරියන්කේ හොඳම සක්මන ලියන්න. ලියනකොට පේනවා නම් මේක මට මේකේ මම නේවාසිකයා නෙවෙයි. මේකේ මම විදායකයා නෙවෙයි. මේකේ මම වේදකයා නෙවෙයි. මේක මම කාර්කයා නෙවෙයි. මේ වෙන කිසිම දෙයක් මට ආණ්ඩු මට්ටු කරන්න බෑ. ඉතින් ඒකට සාක්කයක් නෙවෙයි වෙන්නන්නේ. කාටද කියන්න පුළුවන් හිතු කියන දන හිතට හිටපන් කියන්නේ මේක බාර ගන්න බැරි නම් ඉතින් ඒ කියන්නේ භවනා ප්‍රතිඵල එකක්වත් බාර ගන්න කැමති නැහැ ඉතින් මේක කරලා තියේදී තාම අතප්පයක් කැඩලා නැහැ වහ කාලා නැහැ බෙල්ල කඩාගෙන නැහැ කෝච්චියට බෙල්ල තියලා නැහැ ඔය තමයි මහානකම කියන්නේ ඔකට තමයි තපස කියන්නේ ඔකට තමයි යෝගාවචර කියන්නේ ඔක දිගට පවත්තන්න පවත්තගෙන යන්න කිසිම දෙයක් බාහිරින් අවශ්‍ය නැහැ කිසිම දෙයක් අවශ්‍ය නැහැ ඊටදී උඟාක් දුක් වෙන්නේ වෙයි ඇස් දෙක අඳ වුණා නම්. ඊටදී උඟාක් දුක් වෙන්නේ වෙයි කන් ඇරෙන්න නැතු ගියා නම්. ඊටදී උඟාක් දුක් වෙන්නේ වෙයි පිළිකාවක් තියෙනවා කියලා තේරුම් ගත්තා නම්. මේකට උඟාක් දුක් වෙන්නේ ඒඩ්ස් ඉනවා කියලා දැනගත්තා. ඒ මොකක්වත් නැති වුණත් කොච්චර දුක් විඳිනවද බලන්න. ඒ මොනම දෙයක්වත් නැහැ. තියෙනවත් දන්නෙත් නැහැ. මේ හොල්මන් වලට පිළිකා. ඒක වෙනම කතාවක්. නමුත් මේ නැති වුණත් අයියෝ බලන්නකෝ තව දවස් දෙකමාරයි තියෙන්නේ. කරගන්න පුළුවන් වෙයිද දන්නේ නැහැ කියලා ඉතින් ඕකට මොන කරන්නේ ඉතින් ඕකට ඊළඟන කන පරිප්පුවන්නේදී නෑ ඒතියෙදිත් මම මරුන්නේ නෑ ඒතියෙදිත් මට ප්‍රශ්න නෑ ඔය ඔය දෙකම හරිත උහුම කලච්චාවයි කියලා හිටියොත් ඒ බාර ගැනීම මුළු ජීවිතේටම ලොකු පෙරලියක් ඒක විප්ලවීය පෙරලියක් ඕකට තරහ වුණයි කියලා මොනම ලාභයක් ලැබෙන්නේ නැහැ කියලා බුදුන් සදාගෙන පශ්චාත්තාප වුණයි කියලා එකටවත් උත්තර ලැබෙන්නේ නැහැ පශ්චාත්තාපයත් තමයි ඇඹුලක් එක තැනක විතරයි වෙන්නේ ඒ නිසා මේක සක්කෝ කියන කරණියන් අත්ත කුසලේන යන්තං සන්තබ්බදං අபிසමෙච්ච සක්කෝ යෝගාවචරකේ තිබීතු පළවෙනිම ගුණය තමයි හැකි සංඥාව. ඒක නැත්තම් ඒක හදන්න නැතුව භාවනා කරලා වැඩක් නැහැ. ඒකට අවුරුදු දෙකක ඉස්සර තිබුණා ගැන පශ්චාත්තාප වෙවි ඉන්නවා. ඒ නිසා මොකක්වත් නැහැ මේක දිගට දිගට පවත්වන්න මොකද්ද බැරිකම දිගට පවත්වන්න පවත්වන තේරේ ওই මිහිර දුක වැඩි වෙච්ච තරමට එහා පැත්තේ සැපක් තියෙනවා. උස කන්නක් නැග්ගොත් හොඳ පල්ලමක් තියෙනවා. හැම විපස්සනා ඥානයකට ඉස්සෙල්ලා මගේ දුකක් එනවා. ඒ දුකට සතුටින් මුණ දුන්නොත් ඒක ඥානයක් වාටපත් වෙනවා. ඒ නිසා මේ විඳින දේ ද්වේෂය අයින් කරලා ආඝාතය අයින් කරලා අත්දැකීමක් විදියට ගන්න විශාල වෙනසක් ඇති වෙයි ජීවිතේ. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව ස්පර්ශයේ සිත පිහිටවමින් අඩි 30ක් පමණ සක්මනට අදිෂ්ඨානයේ තබා සක්මන ආරම්භ කළෙමි. සක්මන කෙලවර දක්වා යන විට එක්වරක් පමණ සිත පිට යනවා දැනුනි. මෙසේ විනාඩි 25ක් පමණ සක්මන් කරන විට සැහැල්ලු ගතියක් සිතට ගතට දැනුනි. මා පර්යංකයට පියමන් කළෙමි. පර්යංක භාවනාව. සිටින ඉරියව්ව මෙනෙහි කරමින් පර්යංකයේ සිත පිහිටුවෙමි. පිම්බීම හැකිලිම නිරීක්ෂණය කරමින් විනාඩි 5ක් පමණ ගත කෙලෙමි. ශරීරයේ පිටපැත්තේ කටු අනින්නාක් වැනි ස්වභාවයක් දැනුන නිසා ඒ ගැන විමසිලිමත් විමි. ක්‍රමයෙන් මෙය අඩු වී යන බවක් දැනුනි. ටික වේලාවකින් මෙය නැති වී යනවා දුටිමි. තව දුරටත් පිම්බීම හැකිලිම නිරීක්ෂණයට ලක් කරමින් සිටින විට සිතගත දෙකට සැහැල්ලු සිතගත දෙකම සැහැල්ලු බවට පත්විය. දෙයක් නොදැනී ගියේය. සිත අඳුරු බොඳ වූ පරිසරයකට යොමුවනු දැනුනි. මෙසේ සිටින විට අතීත සිතුවිල්ලක් පැමිණ යනවා දුටිමි. ඒ සමගම චිත්ත රූපයක් පැමිණ වෙනස් වෙමින් නොපෙනී ගියේය. මා තවදුරටත් අඳුරු පරිසරය දෙස සතියෙන් යුතුව බලා සිටියෙමි. සිතුවිලි හෝ චිත්ත රූප පැමිණියේ නැත. හිස් පරිසරය දෙස මා හොඳින් බලා සිටියෙමි. ටික වේලාවක් යන විට මට අලස බවක් ඇතිවන බව දැනුනි. එය නොසලකා මේ අයුරින්ම බොහෝ වේලාවක් බලා සිටියෙමි. පෑයකුත් විනාඩි 15ක් පමණ කාලයක් ගතවන්නට ඇත. අද උදෑසන මේ කාලය තුල ගත සිත දෙකම යහපත්ව පැවතුණු නිසා උපේක්ෂාවෙන් ගත කිරීමට ලැබීම යහපත් බව හැඟුනි. අවට පරිසරයේ ඇති වූ ශබ්ද නිසා මා දෙයස් ඇර බැලුවෙමි. උදේ දාණයට වේලාව ආසන්න වී ඇත. මේ යහපත් වූ කාලය මෙසේ ගත කිරීමට ලැබීමට උපකාරී වූ සියලු දෙනාටම පින් දී මා නැගිට්ටෙමි. මා ඔබ වහන්සේගෙන් උපදෙසක් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට දීර්ඝායු වේවා. මේකේ මුල් රචනයේ මුල් ටිකේ චිත්‍රූප ඇවිල්ලා යනවා, හිතවිලි ඇවිල්ලා යනවා, අත් දෙකන දෙණිය යනවා කියලා ඒ ක්ෂය වීම ඇවිල්ලා යන ගතිය වැය වීම දකිනවා. ඉතින් ඒක අරමුණ එන එක බලන්න යන්න එපා. අරමුණේ සමුදේ බලන්න යන්න එපා. අරමුණේ ක්ෂය වීම, වැය වීම, වයපැත්ත දුරට දකින්න. ඒකට තමයි තේරෙන්නේ මේ හැම අරමුණක්ම ලකුණක්වත් නොතබ නැතිලා යනවා. ඒ නිසා අපි නැතිවීම බලන්න ගියා නම් තුන්වෙනි ආර්ය සත්‍ය, නිරෝධ ආර්ය සත්‍යයට යනවා. ඒක බැලුවේ නැත්නම් ඒක ඇවිල්ලා පෙන්නනදී අපි බුද්ධියට ගන්න නැත්නම් අපිට තුන්වෙනි ආර්ය සත්‍ය අල්ල ගන්න හම්බ වෙන්නේ නැහැ. ඊට පස්සේ මේ ගෙවින හැටි නැති වෙන හැටි වැය වෙන හැටි බලන එක තමයි තුන්වෙනි ආර්ය සත්‍ය. ඒකට මාර්ගය තමයි හතරවෙනි ආර්ය සත්‍ය. ඒක බලන සුත්‍රේ කොහොමද භාවනා කරන්නේ? ඉතින් බල ඒකට භාවනා කරන්න ඉඳගෙනම ඉන්න ඕනේ නැහැ. තක්මම්ම කරන්න ඕන ඕනම වෙලාවක. බඩගින්න આવොත් බඩගින්න යනවා. තිබහවොත් තිබහ යනවා. වෙහෙසාවොත් වෙහෙස යනවා. මේක යන පැත්ත පොඩ්ඩක් බලන්න. යන නැම්ම ඒක නොබලන්න අපේ හිත හැදිලා තියෙන හැටි බලන්න. මෙතෙන්යි බුදුහාමුදුරුවෝ ඇඟිල්ලන්ලා පෙන්වන්නේ ප්‍රස්වාස කරනකොට ප්‍රස්වාසය ගෙවෙන තැන බලන්න. ආස්වාසය ගෙවෙන තැන බලන්න. පිම්බීම ගෙවෙන තැන බලන්න. හැකිලිම ගෙවෙන තැන බලන්න. එතකොට කොයි එකත් යනවා. ඒක ඒක උනන්දු කරවන්න බුදුරජාණන්සේ සඳහන් කරලා තියෙනවා ලෝකේ පහළ වෙන තා පහළ වෙන දුක ගෙවෙනවා දකින්නකොට ගෙවෙන්නේ දුක ඔක අවමංගල්‍යයට බලන්න එපා. ඔක මරණයක් කියලා ගන්න එපා. ඔක අබද්දරද්දයක් විදියට ගන්න එපා. කිවෙන තැටි බැලීමට හොඳට මේකේ ලකුණු බෙල්ලලා තියෙනවා. අනිදාස හොඳට පట్టල වාඩි වෙලා මූල කර්මත්තානේ හෝ ඒ එන ඕනම දෙයක යන නැම්ම බලන්න. ඒකට ඔයිට වැඩි හොඳට සවිස්තරව බලලා ඒක පිළිබඳව විශ්ව වාර්තාවට ඇතුළු කරන්ඩ Tamanටම තේරෙයි මං තුල ඉන්න මිනිහා වෙනස් වෙලයි කියන. පෞරුෂත්ව වෙනසක් ඇති වෙලයි කියන. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමින් වහන්සේ ඊයේ උදේ වරුවේ සක්මන් භාවනාවලදී සිතුවිලි හරහා පුද්ගලයන් ගැන ද්වේෂය ඇති වුණා. ද්වේෂය බව දැක දැකත් ඒ සිතුවිලි ඔස්සේ සෑහෙන දුරක් ගියා. බේරෙන්නම බැරි තැන ද්වේෂයක් ද්වේෂයක් කියා කියලා මෙනෙහි කළා. නැවත යටිපතුලට හිත ගේන්න ඕන වුණත් තව ටිකක් මෙහෙම ද්වේෂයෙන් හිටපන් කියලා හිත ඇතුලෙන්ම කියනවා දැනුණා. ද්වේෂයට වෙලා විඳවන්න මගේ හිත කැමතියි කියලා දැක්කා. වේදනාව හෝ ශබ්දය වැනි වෙනත් අරමුණකට හිත යනවත් එක්කම දේශය අඩු වෙලා ගියා. දේශ සිතුවිල්ල නැති බව දැක්ක විගසම නැවතත් පෙරලෙස යටිපතුලට දැනෙන තද ගතිය ප්‍රකට වුණා. ඊයේ හවස ඔබ වහන්සේගේ ධර්ම දේශනාව ඇහුවම මට පුදුම ජොලියක් ගියා ස්වාමින් වහන්ස. මොකද ඒක මගේ හිතේ තිබුණ අවුලට හරිම වෙලාවට ලැබුණු හරිම බෙහෙත වගේ මට දැනුනේ. ඒ දේශනාව අහන තෙක් මේ ද්වේෂය නිසා වාතාව කරන්න තරම්වත් දෙයක් මේ සැරේ භාවනාවේදී මට වෙන්නේ නැහැ කියලයි හිතුනේ. ආඝාතය සිදු නොවන තැනට මගේ සතිය තවම දියුණු නැහැ. නමුත් වීරයත් සමග ඒක කරන්න බැරි දෙයක් නෙමෙයි කියලා දේශනාව ඇහුවම හිතට හොඳ විශ්වාසයක් ආවා. යම්කිසි අවවාදයක් උපදේශක් මේ වේනම් කරුණාවෙන් පහදා දෙනමෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ භවයේදීම සසර ගමන නිමා කරන තෙක් නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරමි. මේක ඒ කියන්නේ ද්වේෂය තියේදී අයින් කරන්න යන්නේ නැතුව ඒ ද්වේෂයත් එක්ක ජීවත් වෙන එක හරි ගානට ඉදිචේ peergediyak ගන්නවා. මුදුවට ඉඳලා පරි වුණාට පස්සේ peerට රස නැහැ. ඉදිලා අමුයෙන් ඉදින්න ඉස්සලා අමුයෙන් කවත් රස නැහැ. ගිඩි අරි ගානක් තියෙනවා නිකන් විලිකුන් කියලා කියනවා. මේ ඉදීගෙන එන වෙලාව. ආන්නේ වෙලාව වගේ මේ द्वේෂයේ තියෙද්දි ඒක යටපත් කරන්න පුළුවන්. නමුත් අතේ තියාගෙන අර පූස මිය බාගෙට මරලා තියාගෙන ඉන්නේ. දෙල්ලම් කරන්න දීලා. ආන්නේ වගේ ජොල්ලිම ජොලිතයි. තමයි ළමයා හම්බෙලා නැහැ නිකන් හම්බෙන්න තටමනවා වගේ. පුදුමාකාර දෙයක්. හැබැයි වෛශ්‍යාවට ඒක කැමති නැතිලු. මහේෂිකාව හරීම කැමතියි. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී තමයි අපි මිරිකලා ගන්න ද්වේෂය කියන එක අතට අරගෙන නෙල්ලි ගෙඩියක් අතට ගත්තා වගේ තෝ තමයි මට මෙච්චර කල් වද දුන්නේ ඕම්බ ලැබිය දැන් තෝ අහුවෙලා ද්වේෂේ විල්ලිලනවා යා ගන්නත් බෑ එන්නත් බෑ මොකද අපේ අවධානයේත් ලක් වෙලා දුරවට බලන්නේ එතකොට ඕනම කෙනෙක්ගේ හැසිරීමක් ඇයි එහෙම කියලා කියන්න පුළුවන් හැම කෙනෙක්ම ඉන්නේ ද්වේෂේ හැම කෙනෙක්ම ඉන්නේ නුරුස්නා ගතිය ඉතින් කාට ඕනියම් කරන්න ඕනේ ඌ ඉන්නේ ඕනියම කරේ හුණියන් දෙවතාවුන් වහන්සේට එන්න කියන්න ඕනේ නෑ මේකම ඉන්නේ හුණියමකම තමයි. අපිට කරන්න තියෙන්නේ ඒක හුණියම් බල්ල බුදුසසුනේ මේක තමයි පළවෙනි සත්‍ය වශයෙන් දේශනා කරේ. ඒකට අපි දුක්ඛ ආර්ය සත්‍ය කියලා නමක් දානවා. දුක ආර්ය සත්‍යයක්. ද්වේෂය ආර්ය සත්‍යයක්. ඉතින් එදාට හරි සතුටක් ඇති වෙනවා. අනේ මේක මග අරින්න ගියට කවදාත්ම ගරින්න බෑ. නො නො නොයේ වාක්‍යවල කරන්නත් බෑ. මේක ඇවිල්ලා බලාගෙන ඉන්න. ඒක ජීවිතයේ භාවනාවේ හරීම විලිකුන් වයසක්. පැංගිරි වීසි වෙන වයසක්. ලස්සන අවබෝධයක්. ඒක හරහා මුළු මානවයම දරුවන් තේරුම් ගන්න පුළුවන්. ඇයි මේ මිනිස්සු මෙහෙම හැසිරෙන්නේ කියලා බලනකොට ඉන්නෙම වලිග උඩ. එහෙට නලියනවා මෙහෙට නලියන. ඉතින් කියන්නේ තමයි වලිග පොඩ්ඩක් පැත්තක දාලා වාඩි වෙන්කෝ කියලා. වලිග අතාරින්න කැමතිත් නැහැ. ඉඳ ගන්න හරියක් ඉඳ ගන්න වලිග උඩ. ඉතින් ඒකට සොරි කියලා හිතන විතරට තමන් වලිග උඩ වාඩිලා විඳපු විඳවිල්ල ගැන මතක් වෙනකොට බනින්න බෑ. ඉතින් අපේ කම්පැනි කට්ටිය ඉතින් මාත්තුම ඉඳලා තියෙනවනේ කියලා සම්පූර්ණ අවබෝධයක් එනවා. මටත් නිකන් ජොලියක් ගියා ඒක අහගෙන ඉඳවල. අවසරයි පූජනීය ස්වාමින් වහන්සේ. පෙර යම සමුහ භාවනාවෙන් තොර සක්මන් භාවනාවේදී ආස්වාස ප්‍රස්වාස සතිමත්ව බැලුවෙමි. ආනාපාන මනවින් දැනුනෙමි. උදෑසන පර්යංකයේ හුස්ම රැල්ල දෙස සිත් යොමා සතිමත් උනිමි. ආරම්මන හේතු විය. සමුහම පර්යංකය. විකාර රූප බුදුරුව දිසුවද ඒවා කෙරෙහි ආරම්මන රහිත විය. එහෙත් සතිමත් බව සාමාන්‍යයි. පූජනීය ස්වාමින් වහන්සේට උතුම් වූ නිවන් සුව ලැබේවා. ඔය වගේ අර විවිධ අරමුණු පෙන්නකොට බුදුහමර පෙන්නත් කක්කය වෙලාවේ දේවදත්ත පෙන්නත් කක්කා. කක්ක පෙන්නුවොත් කක්ක රත්තරන් පෙන්නුවත් කක්කා. ඒ තියෙද්දි මට සතිය තියෙනවා කියලා දන්නවනම් එහෙනම් ගමනක් තියෙනවා. ඒතකොට බලන්න ඕනේ මේ தත්ත්වය අර්ථෙදී කරදර නැති වෙලාවේ පේනවා ආනාපානය. මේ කරදර තියෙනකොට තියෙන ආනාපානයේ වෙනස මොකක්ද ඉතින් මේ දෙක බලනකොට අපේ ජීවිතයේ තිබුණ අර මිනුම් දඬු අගයන් ආඩම්බරය පුදුම වෙනසකට ලක් වෙනවා. ඇත්තටම කරදර තියෙන වෙලාවේ ආනාපානෙ දකින්න ආනාපානෙ හරීම දියුණුයි. කරදරයක් නැතුව නිසින්දේ පේන ආනාපානෙට වැඩිය කරදර මැද්දේ පිටනර කරදර ගන්න නැතුව ගන්න එක භාවනාවෙන්ම කළ යුත්තක්. කවදාකවත් පොතපතක නැහැ. කවදාක කවුරු කියලා දෙන්නෙත් නැහැ. ඒ නිසා මොන කරදරයක් ආවත් දියටින් ගින්දර ගෙනියන්න කෙනෙක් වගේ මේට බලන්නේ යස්සේ පවත්තන්න යන්න පුළුවන් කියලා අන්නේ කලාව දැනගත්තට පස්සේ අපේ මොලේ හැම තැනම හැම කෙනෙක්ගෙම ඒකට උපක්‍රම තියෙනවා. ඒවා අපි පාවිච්චි කරලා නැහැ කපට. ඒ නිසා දැන් උපක්‍රම පාවිච්චි කරනවා. કોઈ කරදර තිබුණත් අසෙන් දාගෙන අරමුණ අරගෙන යන්න. එතකොට පේනවා මේ අර ත්‍රී වීලර් එක ලියලා තිබුණා වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා කියනවා. නිකන් කෙලින් බලනවා වගේ නෙවෙයි නිකන් සයිඩ් එකෙන් ඇහැදිලා බලනකොට ත්‍රිවිලක ඉස්සරහට දාන්න ගිහිල්ලා ඉස්සරහ එක දිහා බලනකොට සයිඩ් කන්නඩිය. ඒ නිසා නිකන් ගලන ගඟ කිසි ලස්සනක් නැහැ. ඔය අතරින් පතරින් දාගෙන යනකොට වංගු වංගු ගලන කොටයි ගඟක ලස්සන සයිඩ් එකෙන් බලන කොටයි ඔයා ලස්සන කියලා තමයි මේකට කියන්නේ. Venerable sir, I have been meditating for some time now. and I feel there is some progress in me because my attitude attitude towards life is better than before. However, my sitting meditation has become quite stale, so much so that each time I get into a peaceful state of mind, that inner voice starts its commentaries on what's going to happen next. I try my best to be on the primary object, that is breath but then the mind shut, shuts down and everything goes blank. No feelings at all, unconscious. When I came to my senses, that is, wakes up to the breath, about 45 minutes have gone. This, does, this does not happen in walking meditation. Please advise, much metta. So that's why it is. yesterday I was uh, intelligent, so I try to change the world. But today I am very wise. I am trying to adapt into the situation. That is my progress. So I know how to fit into the situation. So if there is no object, you have to understand, mindfulness can sustain even without an object. So you have to first keep the mindfulness with the object and then let it go. And still you see no object but the mindfulness is sustainable. And in walking meditation, at the beginning, effortful walking and later, effortlessly walking happen, mindfulness sustain. So that is the kind of uh, progress in walking meditation. Everything happen autopiloting and you know you are walking. You are not sitting. Likewise, each and every posture, you can let it happen. You can be more natural and still full alert, full diligent, full vigilant and you can account everything what is happening so that you can your bookkeeping become very efficient, but you are keeping the records about empty stock. That is how the bookkeeping become very efficient. If it is full of muck, report will be very complicated. But you are now maintaining a store without no goods. Nothing to maintain, but you are keeping. So this is how we measure the progress in meditation. In other places, accumulating happen, but here depreciation happens still mindfulness sustains. So please continue. ගෞරවනීය ස්වාමින් වහන්සේ පෙරේදා පැය කාලක් පමණ පර්යංක භාවනාවේ යෙදී සිටින විට මා ඉදිරියෙන් විශාල ගංගාවක් වේගයෙන් ගලා ගියේය. එය සමගාමීව දෙපස තිබූ විශාල ගස්ද වේගයෙන් ඉදිරියට ගියේය. තවද ඒ ගංගාවේ ගලා ගියේ වතුර නොව වතුර බඳු ගස් හා දූවිලිය. මගේ ශරීරයේ දහඩියෙන් තෙත් විය. මගේ සිත විසුරුනි. ඊයේ දිනේදී මා ඉදිරියටත් ගස්කොළන් පසුපසටත් යන සයක් දැනුනි. උදාහරණයක් ලෙස ගතහොත් බසයක් ඉදිරියට යන විට දෙපස ඇති සියල්ල පසුපසට යන්නක් මෙන්න. එවිටද මට බොහෝ දහඩිය දමහා වේසක් දැනි සිත විසුරුනි. අද මා වැලිමලුවේ පරයන්ක භාවනාවෙහි යෙදුණෙමි. පැය කාලක් පමණ යන විට මා ආශ්වාස කරන විට දකුණු නාස්පුඩුවට වඩා වැඩි වාත පාතේ ප්‍රමාණයක් වම්නාස්පුඩුවෙන් ශරීරයට ඇතුළු වෙනවාද එය බරින් හා තදින් ඇතුළු වී පෙනහළු හා හෘද වස්තුවත් ඊට සමගාමීවම සමගාවී සමගාමීව උදර කුහරයත් පිම්බෙනවා දැනුනි. පසුව වේගවත්ව පැමිණි ආශ්වාසය සිහින් ලෙස ඒ ආකාරයටම පිට වුනි. පෙර දිනවල තිබූ මායාවන් නොදුටුවෙමි. පසුව මා සක්මන් භාවනාවේ යෙදීමට ටික වේලාවක් සිටගෙන දැන් දකුණ දකුණු පා ඔසවමි සිතන විට දකුණු පාදයේ විලුඹ උඩට එසවි පාදයේ ඇඟිලි කොටසට බර දැනුනි. තවමි සිතූ කල දකුණු පාදයේ සම්පූර්ණයෙන්ම බිම තැබුණු අතර වම් පාදයේ විලුඹ එසවි ඇඟිලි කොටස තදින් පොළවේහි තිබුණි. මේ ආකාරයට දිගටම සිදුවිය. මේ ආකාරයට මා පැයක් පමණ භාවනා කළෙමි. පොළවේ සිසිලසක් උදේ 7:00ට දහවල 10:00ට පොළවේ රශ්මිය හා අවුරශ්මියත් මගේ ගතට දැනුනි. හිත සංසුන්ව තිබුණි. විශේෂයෙන්ම මා පොළවේ පය තබන මගේ කකුලට දැනුණු ස්වභාවික සංවාහන මගේ හිසතෙක් දැනීමය. සති තුනක් තිස්සේ තිබූ බෙහෙත් ගත්තා සුවනෝ වූ තද බෙල්ලේ කැක්කුම සුවපත් වී තිබුණි. උපදේශක් පතමි. මේ ලිව අන්තිමට ලිවුදේ මුලට ලියලා මුලට ලිවුදේ කපලා හැරියා නම් ෂෝක්. කුණු හරප ගොඩකින් ලියලා තියෙන අපරාධේ අර මායාව තමයි ඉස්රායිල් ලියලා තියෙන්නේ. ඉතින් මේකෙන් පේනවා අපි කොච්චර මායාවට කැමතිද ඊයේ විනාඩි 30ක් විතර ගඟක් ඇලුවා ඊයේ විනාඩි 15ක් විතර ගස් කොළන් එක ගියා කුණු හරපනේ මොකද ඒවට පෑම් පැන්සල් වියදම් කරන්නේ කොළ වියදම් කරන්නේ බහන හරියට දැනින් පටන් ගන්න මේ ඇති දේ ඇති හැටියට වැටෙහිච්ච දැන ඒකට අපි කවදා හරි හරි දෙයට යයි මේ කුණුවරපත් එක්ක යන්න පටන් ගත්තොත් පිස්සු හීන මායා ලීලා උච්චරණ තියෙන ලෝකේ. ඔකට තෑගි දුන්නට බුදුරජාණන්සේ කියන පිස්සු කියලා. අන්ධ භූත ලෝකයක්. මොකට යෝව ලියන්නේ? වැඩක් නැහැ. නිසා කමඨාන් සුද්ධ කරනට කියලා තියෙනවා තමන්ට හරියට එක පරියන්කක විස්තර ලියන්න ඉතිහාසයක් ලියන්න එපා. මේකෙන් නලියලා ලකුණු සෑහෙන්න කැපෙනවා. මේ රචනයේ අනිත් පැත්තට ලියවනම් හරි ෂෝ. අන්තිමට ලියලා තියෙන අත්‍යන්ත කරුණු. අර පටන් ගන්න තියෙනවා ඇත්තටම නුලිවට ප්‍රශ්නයක් නැහැ. මම ලියන්න ඕනේ නම් රචනයේ අන්තිමටම මට මෙහෙම මෙහෙම උණයි කියලා සාරාංශ කරලා ලියලා දාන්න. ඇත්තටම අපේ තියෙන දැනුමෙන් කිසිම හානියක් නැහැ හැම විභාගයකම පාස් වෙන්න පුළුවන් අපිට. අර කුණුහරුපෙන් පටන් ගන්න නිසා අර මනස හිතනවා පස්සේ ටිකටත් මේ ටික තමයි ලියන්නේ කියලා කියවන්නේ නැහැ. එක්සැමින් කෙනෙක් හිතන්නේ දවසට 550කට කියවනකොට මේ මනස ඔක්කොම කියවන්න වෙලා අඩිකෝදුවක් ගත්තා දිගට ලියපේ කරාට වැඩි ලකුණු දුන්නා. අඩුවේ ලියපෙන්න නිකන් එච්චරයි. ඉතින් ඉස්සල්ලාම ලියන්න හොඳ කෑල්ල. බුද්ධ පූජාවට තියෙනවද අපි චක්කක්? නෑනේ. ඒකට ලියන්නේ හොඳම ටිකනේ. කමටන් වර්තාගෙනමත් බුද්ධ පූජාවක් කියලා හිතන්න ඕන නරක දේවල් දාන්න එපා. වැටකොළු පොතු උයපුවා, කේල් අලු කේල් වල පොතු උයපුවා ඌව පැත්තකට දාන්න. ඌ කුකුල් මස් ටිකක් මොන උනට බුද්ධ පූජාවට තියන්න. මේක නෑ අර වැටකුළු කෝකුලියයි මේවා බෙදලා බෙදලා බෙදලා කාලා ඉවරනකොට කියනවා අනේ මතක නැතුණා කුකුල් මස් දැන්නේ කියන්නේ කියලා. මුට්ටිය ඔළුවේ නමන්න හිතනවා අපරාධ මේ. ඔය දික්කසාද වෙන්නේ ගොඩාක් වෙලාට ওই කචල් එකේ. අපි යනවා ඊගා ප්‍රශ්නේ. ගෞරවයක් නෙවෙයි මම මේ කියන්නේ ඉදිරිපත් කිරීමේ ක්‍රමය දන්නේ නැති නිසා සිංහලයා සම්පූර්ණ පස්ස ගහලා තියෙනවා. සිංහලයේ කිසිම දෙයක වටිනාකමක් නැහැ. මොකද හරි දේ හරි තැන කියන්න දන්නේ නැහැ. ගෞරවනීය ස්වාමින් වහන්සේ සක්මන පසුගිය දින දෙකේම සක්මන් භාවනාවේදී සිතුවිලි මාලාවක් පැමිණ චිත්ත ඒකාග්‍රතාවයට බාධා සිදුවිය. මාහට අකමැතිම සිතුවිලි ඒවා අතර ඌයෙන් සිත මගේ නොවන නිසා මට ඕනෑ දේවල් හිතට එන්නේ නැතයි අනාත්ම භාවය මෙනෙහි කළෙමි. ඒ ගැන චෝදනාවක් නැත. තවත් සමහර විටක බහුලව ඇති වූ සිතුවිල්ලක් නම් මේ වැඩසටහනට අහවලත් අහවලත් කැටුව ආයුතුය යන හැඟීමය. එය ඔබ වහන්සේ පවසන ව්‍යාපෘති සිතුවිල්ලක්ද එය මගේ භාවනාවට බාධා කිරීමටද යන්න නොතේරේ. කෙසේ වුවත් හිතවත් සෑම කෙනෙක්ම මෙහි වැඩමුළුවට කැටුව ඒමේ කැමැත්තක් මා තුළ ඇත. ඒ නිසාම සක්මනේදී එය සිතට එනවා විය හැකිය හැකියයි සිතමි. සක්මනේදී ඇති වුණු ඇඟිලි තුඩු වල කුකුරු ගසන වේදනාව අයිස් කැටයක් ගෑවුනා මෙන් සීතල ගතිය යටිපතුල් වලට දැවිල්ල සහ අස්ති බිඳෙන හඬ විටින් විට නිරීක්ෂණය කළෙමි. දෙපා මාරුවන සෑම අවස්ථාවකම මොහොතකට තනි කකුලෙන් සිටින බව නිරීක්ෂණය කළෙමි. පර්යංකය. වරකදී පැය භාගයක් පමණ පර්යංකයේ හුස්ම සිත යොමාගෙන සිටිය හැකිවිය. සක්මනේදී මෙන් සිටිවිලි ගලා ආවේ නැත. ඒක නිසා මේ භාවනා කරනකොට විවිධ ස්වරූපෙන් විතර්ක මාර්ගයේ මුලියට එක එක දේවල් එනවා. ඒන කිසිම දෙයක වගතුග විස්තර අලගිය මුලගිය ව්‍යංජන අනුජන මොනක්වත් බලන්න එපා කක්කා. එන එක වළක්වන්න බෑ. මේ ඔක්කොම කුණු හර පස්සෙන් ඇවිදින බව බලන්න පුළුවන්ද? මේ ඔක්කොම අන්දබන්ජ අස්සෙන් හුස්ම ගන්න බව බලන්න පුළුවන්ද කියලා ඔක්කොම ඈඩ් කරලා හුස්ම ගන්න එක බලන්න කියනවා. ඇතෙක් සද්දන්තු කුලේ ඇතෙක් පිටුරු කොටක වැටලා තියෙන ඉදිකටක් හොයනවා. අර පිටුරු ඔක්කොම අයින් කළා හැට හැපෙන්නෙත් නෑනේ. හොඬේ දාලා හරියට අර ඉදිකට්ට විතරක් ගන්නවා වගේ පිදුරු කන්දකේ පිදුරු කන්ද ගැන කතා කරන්න යන්නේ. ඒකට අපි අපි කොහොමද ජොලි ජීවිතයක් ගත කරන්නේ? සර්වචනාංශි බුදු වෙන ඉස්සල දාසේ දැක්කලු අසුචි කන්දක ඇවිදිරු. ගෑවුනේ නැති. ඒ නිසා අසුචි ගැන කතා කරන්න එපා. නැති කෙනෙක් නෑ. හැබැයි කියනකොට අනික් කටියට තේරෙනවා මාත් එහෙම තමයි. අනේ අරයා හිටියා නම් හොඳයි මෙයා හිටියා නම් හොඳයි කියලා හිතෙනවා. ඒ හැම එකක්ම එන්නේ මේ භාවනාවට බාධා කරන්නේ. ඒක නිසා කියනවා සංසාර ගමනේ තණ්හා ආසා ක්ලේශ මාර සේනා නානා රුදු වේසමවා මග අවුරන්නේ අපි හිතන මේකට අම්මා පේනවා නම් හොඳයි අල්ලපු ගෙදර පරිටි පේනවා නම් හොඳ නැහැ ඉතින් උන්නේ ඇති අම්මා පේන එකත් එකයි අර පරිටි නොපේන එකත් එකයි මොකක් හරි අල්ලන්න මේක පැටලෙනවා මේක දැකගන්නේ කාගෙත් ඇති කොල්ල බබා වගේ ලිව්වට ප්‍රශ්නකුත් නැහැ මේව නොඑන්න හිතන්නත් එපා. ආවට එව්ව අල්ලපල්ලතියෙදි ඉදිකට ගන්න පුළුවන් බලන්න. තමන්ගේ කර්මන පුදුම බාධක දිවෙන තරගයක් මේකේ තියෙනවා. හරිම හාස්‍යජනකයි. හරිම සෙල්ලක්කාරයි. ඉතින් ඔය කරදර වැඩි වුණාට සෙල්ලක්කාරකම මොකක්වත් දෙන්නේ නැහැ. ඔය ASCII ඔක්කොම බලනවා. මගේ මූල කර්මස්ථානේ පේනවාද? මට කලින් අර වරින් වරකට එන්න පුළුවන්ද? ඒ අතරමැද පේන දෙක මොනම වගතුක විස්තරයක් කරලා ලියන්න යන්නේ. ඔය ඔක්කොම එන්නේ නානා රුදු වේසමවා මග අවුරන්. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත දෙපා නැමද নমස්කාර කරමි. ඔබ වහන්සේ දේශනා කළ පරිදි ඊටා සතිමත්ව සක්මනෙහි යෙදීමට උත්සාහ කළෙමි. සක්මණ ඊටමත් සෙමින් සිදු කළ මාගේ පාදවලට හැම ඉරියව්වකදීම දැනීමක් ඇති කර ගැනීමට වෙහෙස දැරුවෙමි. සමහර අවස්ථාවල විවිධ අරමුණු නිසා සිත පිට ගියද සක්මන කෙලවර වනතෙක් කවුරුන් හෝ මගෙන් ඇසුවොත් මොකද කරන්නේ කියලා ඒ පියවර ප්‍රකාශ කළ හැකි අයුරින්ම සතිමත් විමි. ඒ සතිමත් බව මගේ පර්යංක භාවනාවේ මූල පූර්ව කෘත්‍ය සඳහා උපකාරයක් කරගතිමි. පර්යංක භාවනාවේදී ඊටමත් සතියෙන් ආස්වාස ප්‍රස්වාස ක්‍රියාව සිදු කළෙමි. මුහුණෙන් පටන් ගන්නා ආස්වාසය අවසන් වන තැනක් එතන සිට පටන් ගන්නා ප්‍රස්වාසයේ කෙලවර වන අයුරුත් ප්‍රකට කර ගැනීමට වෙර දැරුවෙමි. අනතුරුව තව දුරටත් ඉදිරියට මෙසේම සතියෙන් සිටියෙමි. එවිට මම ආස්වාස ප්‍රස්වාසය තවත් හොඳින් වරහන් ඇතුලේ උදරයේ කෙළවර දක්වාම ප්‍රකට විය. මට එය කලින්ම වඩා හොඳින් ප්‍රකට වූ ආස්වාස ප්‍රස්වාස ක්‍රියාවලියකි. නමුත් මෙසේ තවත් ඉදිරියට සතිමත්ව සිටියේදී මෙම දැනීම ක්‍රමයෙන් අඩු වී යන බව පෙනී ගියේය. මෙසේ තවදුරටත් ඉදිරියට මෙම දැනීම් අඩු වී ගිය බව දැනුනිමි. ඔබ වහන්සේට ඊටමත් ඉක්මනින් චතුරාර්ය සත්‍ය අවබෝධ වේවා. මේ අත්දැකීමෙන් ගියොත් ඔయితත් වැඩි නොදෙනී යනකම් යන්න පුළුවන් ගතියක් තියෙනවා. ඒ අධ්‍යයනය ගියොත් ඊටත් වැඩි ගැඹුරට යන්න පුළුවන්. ඒ නිසා මේකේ මේ බලන්න මේ ගැඹුරේ සියුම් භාවයේ කෙලවරක් නැහැ. ගුරුසීතර මේ කෙලවර කියලා පෙන්ුණාට මේකයි කළ යුත්තේ කියලා දැනගෙන අනිත් දවසේ ඊටත් වැඩිය මං ගැඹුරු හොයනවා කියලා ගියොත් ඊටත් වැඩිය ගැඹුරකට යන්න පුළුවන්. ඒ හරිය තමයි ධර්මයේ තියෙන්නේ. නැත්තම් ඕජාව තියෙන්නේ. නැත්තම් ධර්ම රසයේ තියෙන්නේ ඒක ඉඳුරන්ට අහු වෙන දෙයක් නෙවෙයි ඒක. ඇහැට පේන කනට දැනෙන එකක් නෙවෙයි. කෙලින්ම මනින්ද්‍රියට ගෝචර වෙන දෙයක් තියෙන නිසා පුළුවන් තරම් බලන්න ඒ පාර හදාගත්තට පස්සේ ඉල්ලමක් හරන කෙනෙක් වගේ ටික ටික ටික ටික ටික ටික දවසින් දවස ඇතුළට යන්න පටන් අරගත්තොත් පෙනේනවා පෙනෙයි මේ පරිේශනේ ජීවිතේ කවදාවත් කරලා නැහැ කියලා. අපි දන්න තැන ලයිට් දාගෙන හොයලා තියෙනවා මිසක් ඒ නොදන්න තැනට යන්න කොච්චර සද්ධාාවක් ඕනද කොච්චර සතියක් ඕනද කොච්චර සීලයක් ඕනද. ඉතින් අනිදාස හොඳට සීලයේ සතියේ සද්ධාව මුදුන්පත් කරගෙන තවත් ඒ නොදන්න ශේෂයට යනවා කියන සූදානමේ විදිහට යන්නේ එතකොට ධර්මයේ තව තවත් පේන්න පටන් ගන්නවා. ගෞරවනීය ස්වාමින් වහන්සේ වෙත කරන කාරුණික ආයාචනයයි. ඊයේ ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් කරන ලද ධර්මදේශනය අප ජීවිතවලට හැම අතින්ම බලපාන බැවින් එය නැවත වරක් ශ්‍රවණය කරන්නට වරහන් ඇතුලේ ප්‍රතිගත කරන ලද අවස්ථාවක් ලබා දෙන මෙන් දෙපා නැමෙද ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ගෞරවනීය ස්වාමින් වහන්සේට නිරෝගී සුව දීර්ඝායුෂ පතමි. ඒක මේ පොඩි කාට කිව්වනම් හරිනේ. මට කියලා වැඩක් නැහැ. පුළුවන් CD එක දෙනවනේ. අන්තිමට CD එක දෙනවනේ ඉතින් ඒක. කොහොනක්වත් මූට පලි ගවන්නේ ඒකට තමයි. <laughs> ඌ ඒක හොඳට වග බලා ගන්නවා. ඕගොල්ලෝ කියපේවත් ඔක්කොම රෙකෝඩ් වෙනවා. <laughs> ඒ නිසා හොඳ හොඳ බණ විතරක් නෙවෙයි ඌ නරක බණක් දෙනවා. ඒ තමයි ඌ තියාගෙන ඉන්නේ අපි හිටගෙන කෙලින් කටින් ඉඳගෙන ඕගොල්ලන්ට ඔගේ නිදා ගන්න දෙන්න බෑ. හරියට කම්පියුටර් ඉඳගෙන බලාගෙන ඉන්න ඕනේ. වේව් ලෙන්ත් එක උඩට පල්ලයට යනවාද වැඩි වෙනවද බලාගෙන ඉන්නවා. කවදාකවත් නිවන් දකින්නේ නැහැ. <laughs> ඒ කම්පියුටර් නිවන් දැකපු දවසට පහුවෙන්ද තමයි ඌ නිවන් දැකන්නේ. ඒක තමයි මේ සාත්‍රයේ හැටි එහෙම තමයි. ඒ නිසා මේ ප්‍රශ්නේ මට යොමු කරන ප්‍රශ්නයක් නෙවෙයි. හඬ පාලකට යොමු කරන ප්‍රශ්නයක්. මම ඉස්සර හිතුවේ වැඩසටහන් අහන්න බෑ හඳ පාලක කියලා කියන මම අහගෙන හඳ පාලක කියන්නේ කවුද කියලා. බලන්නේ හඬ පාලක. හඬ පාලක කියලා කිව්වොත් හරියට අර වේව් ලෙන්ත් එක ඇතුලේ යන්න ඒ වේව් එක යද්දි බලන්න ඉන්න ඕනේ. බලන්න වැඩි නම් අඩු කරලා වේව් එක හොඳට ඒ රේන්ජ් එකේ පිරීලා යනවනම් උත කන පුර ඇහෙනවා. ඉතින් ඒ නිසා ඒක බලාගෙන ඉන්න ඕනේ. ඉතින් ආ රෙකෝඩ් කරලා දෙන එක ඉතින් කරනවා. ඒ නිසා ඊටු ප්‍රශ්න තුනක් අපි කල් තියෙනවා. ඒකට සමා මේ අපි හෙට ඒ ප්‍රශ්න තුන මුලට ගන්න. ඉතින් වෙන්නේ මොකක්ද අර විසිකරු ප්‍රශ්න ටික හෙට ආයි මුලට මේ ප්‍රශ්න තුන නැති කරනවා. නෑ? නෑ. ඒත් මගට යනකොට ඊය අහපු ප්‍රශ්නයක් මම ඉඳලා ඕනේ ස්වාමීන් වහන්සේ වැරදි කොළ ටික අරන් තියෙන කියලා අර හරි කොළ ටික ඔන්න අයි මම කියවන කියනකට ඔළුව වයර් බාර් වෙනවා ඒකම නෙලියන්නේ එනිසා ලියපු ප්‍රශ්න ටික කොළ ටික ඉවර කළා දාමු ඒලා ලියපු නැති ටික විතරක් ලේබල් කරලා තියමු අපි ඊට පටන් ගන්න එකෙන් ඒක නිසා කාට හරි අසාධාරණයක් වුණා නම් සමා වෙන්න අපිට තියෙන විනාඩි 45ක් විතර වගේ පරියංග සක්මන භාවනාවට අපි ඊට පස්සේ එකතු වෙනවා තුනට පරියංග භාවනාවට සම්බන්ධ වෙච්ච ශිරු දිනාටම තෙරුවන් සරණයි